ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා අවස්ථාවක් ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා චිරම දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පස්සපච්චයා වේදනාති ඉති කෝපනේතං උත්තං තදානන්ද ඉමිනාපේතම් පරියායේන වේදිතබ්බං යතා පස්සපච්චයා වේදනාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනා වැඩමුළුවකට යෙදিলা ගත කරන වෙලාවේදී ඒ අපගේ ආභ්‍යන්තරික ශාසන වර්ධනය සඳහා කීප පැත්තකින් අපි මේ වැඩ පිළිවෙලට අනුග්‍රහ දක්වනවා. ඒ දක්වන ක්‍රමය අපි සුතමේ වශයෙන් සුතානුග්‍රහිතට අපි වේලාව යොදවනවා. ඒ වගේම සාකච්ඡානුග්‍රහිතයට කමඨාන් සුද්ධ කිරීම ධර්ම සාකච්ඡා කිරීම වශයෙන් සාකච්ඡානුග්‍රහිතට හිටි යොදවනවා. ඒ වැඩමුළුව මුලදීම සීලානුග්‍රහිතයේ වශයෙන් ඒ බොහෝ දෙනෙක් උපෝසතාඨාංග සීලය ඒ වගේ අදි සීලයකට සමාදන් වෙනවා ඊට පස්සේ අපි සමත භාවනා කිරීම වශයෙන් විපස්සනා භාවනා කිරීම වශයෙන් මේ අභ්‍යන්තරගත සාසනය දිනු කරන්න මේ පස් ආකාරකින් අනුග්‍රහ කරනවා ඒක සරුවචන් වහන්සේ අනුග්‍රහිත සූත්‍රයේදී දේශනා කළා කියනවා. ඉතින් මේ වගේ මේ වැඩමුළුවකදී විශේෂ කාලයක් වෙන් කරගෙන මේ ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන්නේ අර කියන සුතානුග්‍රහිතේ සඳහායි. ඉතින් ඒ සුතානුග්‍රහිතය Taman ඒ කරගෙන යන භාවනා කර්මස්ථානීය වඩා කියා ගන්නත් ඒ වගේම චින්තාමය ඥාන වලට අනුබල දෙන්නත් ඒ වගේම Taman දැනට මේ වෙනකොටත් යම් යම් ආකාර වලින් ප්‍රත්‍යක්ෂ කරගෙන තිබුණු දේවල් වල සහ සම්බන්ධතාවයේ අන්තර් සම්බන්ධතාවයේ දැනගන්නත් උදව් කරනවා. ඉතින් ඒකට අපි කියන්නේ බහුසුත භාවයේ වඩනවා නැත්නම් සුතමේ ඥාන පොතේ දැනුම දිනු කර ගන්නවා කියන එක. ඉතින් ඒක හරියට ඒ ගැළපෙන ක්‍රමයකට ප්‍රායෝගික ක්‍රමයකට තමන් යන කරගෙන යන භාවනාවට අනුයාත වෙන විදිහට කෙරෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා මේ භාවනා මේ ධර්මචාරිකාවේදී ධර්ම දූත ගමනේදී මම ඉදිරියෙන් තියාගත්තේ ඉල්ලීමක් අනුව මේ මහා නිදාන සූත්‍රය. මේ මහා නිදාන සූත්‍රය ප්‍රධාන වශයෙන්ම සරුවචන් වහන්සේගේ ගැඹුරු ඉගැන්වීමක් වෙන පටිච්ච සමුප්පාදය ඉදප්පච්චේතාවය ධම්ම නියාමතාවය ධර්මතාවය එහෙම නැත්නම් ධර්මwidetilde වශයෙන් හඳුන්වන ගැඹුරක් සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරන්න හේතුුනෙත් ඒ කුරු රට කම්මාශ ධම්ම නම් වූ ගමේ සරුවචනාංශ වැඩ කරන වැඩ ඉන්න කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඇති වෙච්ච සංකල්පයක් අනුව නැත්නම් ආනන්ද සාංශ කරන ලද ප්‍රකාශයකට ਸਰවචනාංශ කරපු සංස්කරණයක් අනුව <clears throat> මේ කුරු රට කම්මාස ධම්ම ගම මහා සතිපට්ඨාන සූත්‍රයටත් හේතුනේ නිදානේ උනේ එතන. මේ සූත්‍රයත් ඒ වගේම ගැඹුරුයි. ඒ වගේම භාවනා කරන අයට මහා නිදානයක්ම තමයි. ඉතින් එතනදී ආනන්ද ස්වාමීන් වහන්සේ සෝවාන් මාර්ගඵලස්ත ආර්ය ශ්‍රාවකෙක් වශයෙන් බණ භාවනා කරනකොට පරියංකේදී භාවනාවේදී බොහෝම ලස්සනට ඒ පටිච්චසමුපාද කාරණා අතර සම්බන්ධතා තේරෙන්න පටන් ගත්තා. ඉතින් ඒත් හරි සතුටක් ඇති වුණා. ඇතුණාට පස්සේ පරියන්ක නැගිටලා ගිහලා සර්වඥාන්සේට පත්කඩේලා වැඳලා අවසරයි ස්වාමීන් වහන්සේ මේ මේ පටිච්චසමුප්පාදේ හරීම ගැඹුරුයි. ඒක ගැඹුරු පෙනුමකුත් තියෙනවා. ඒ වුණාට මට බොහෝම ලේසියට ඉස්මතු වෙලා පේන්න පටන් ගත්තයි කියනවා. ගම්බීරකෝ බන්ති පටිච්චසමුප්පාදෝ ගම්බීරාව භාසෝ උත්තානු උත්තා උත්තානුත්තකං සේව කායති මට මේක බොහොම උස්සලා පැහැදිලි වෙලා පේනවා කියනවා. ඒකෝට සරුවචන් ආනන්ද ස්වාමීන් වහන්සේ වළක්කලා මායේවං අවචානන්ද මායේවං අවච කියලා එහෙම කියන්න එපා ආනන්ද එහෙම කියන්න එපා පටිච්චසමුප්පාදේ ගැඹුරුමයි ගැඹුරු පෙනුමක් තියෙනවා මේ පටිච්චසමුප්පාදය නොදන්න නිසයි මේ ප්‍රජාව බඹගාලක පැටලුනා වගේ නූල් කටින මිනිස්සුගේ නූල් බෝලයක් කවුල් කරගත්තා වගේ එහෙම නැත්නම් කැඳ යොදපු නූල් බෝලයක් කුරුළු කැදල්ලක් වගේ මේක අවුල් කරගෙන මේ සංසාරේ වටේ කැරකෙන්නේ මේ පටිච්චසමුපාදේ දන්නේ නැති නිසා ඒක නිසා ඒක එහෙම ලේසියට වැටෙනවා කියන එක ගැළපෙන්නේ නැක ගැඹුරුමයි කියලා. අන්න ඒ පසුබිමේ ඒ නිදානේ අන්න එවැනි වාතාවරණයක තමයි සරුවචන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේ පටිච්චසමුපාදේ පිළිබඳව මේ මහා නිදාන සූත්‍රයේ දීර්ඝ විස්තරයක් කරන නිසා මේක දීඝනිකායේ සංග්‍රහ වෙලා තියෙන්නේ පටිච්චසමුපාදයේ අනෙකුත් ස්ථානවල පෙන්නපු විස්තර වලට වැඩිය යම් යම් කොටස් ඊටාම ගැඹුරට ගිහිල්ලා විස්තර කරන අතර සම්ප්‍රදාන කූල දොළොස් ආකාර පටිච්චසමුපාදේ යම් යම් කොටස් සාකච්ඡා කරන්නම නැතුව අතහැරලා තියෙනවා. ඉතින් සාමයේ සූත්‍රයත් අපිට සාමාන්‍ය අටුවා යුගයේදී සම්බන්ධ වෙලා දාන්න දොළොස් ආකාර පටිච්චසමුපාදයට බලනකොට මේක ටිකක් වෙනස් ගතියක් පෙන්නනවා. යම් කිසි කෙනෙක්ගේ අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියලා කටපාඩම් කරන හිටපු කෙනෙකුට මහා නිදාන සූත්‍රය කියනකොට පේනවා සරුවචනාන්ද සමහර කොට සමතක වෙලා වගේ. සමහර කොටස් විස්තර කරලා තියෙනවා වගේ. මුගක් විස්තර කරලා තියෙනවා වගේ. ඉතින් ඒ නිසා ඒ පොත ඉස්සර කරගෙන යන ආයත පිටර පටලවිල්ලක් එනවා. අර හැමතැනම කරන විදිහ නෙවෙයි ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් එතනයි මෙතනයි දෙකේදීම ගණ්ඩ තියෙන්නේ මේක ධර්මතාවයේ තේරුම් ගන්න එකයි ධර්ම න්‍යාමයේ තේරුම් ගන්න එකයි ඉදප්පච්චේතාවේ තේරුම් ගන්න එකයි වෙන විදිහකට කියනවා නම් හැම පුරුකකම මේ ධර්ම න්‍යාමයේ තියෙනවා හැම පුරුකකම මේ ධර්ම න්‍යාමතාවයේ තියෙනවා මේ හැම පුරුකකම ධර්මතාවයේ තියෙන නිසා පුරුක් 12කින් පෙන්නවත් 13කින් පෙන්නවත් කොයි ගාණෙන් පෙන්වුවත් මේ දෙක අතර තියෙන සහසම්බන්ධතාවයේදී සිද්ධ වෙන්නේ අදාළ හේතු නිසා අදාළ ඵලයේ පහළ වීමයි. ඉතින් ඒකයේ න්‍යාමතාවයේ ඉක්මවලා කටපාඩම් කරපු අංග 12 දියා ගිය කෙනෙකුට මේ වගේ ප්‍රකාශනයක් කරනකොට මේ ගැළපෙන්නේ නැති ගතියක් තියෙනවා. ඉතින් අපි භාවනා කරන පිරිසක් වශයෙන් ද්වාදශාකාර වූ පටිසම්පාදය තේරුම් ගන්න ඕනේ. මොකද තේරුම් ගත්තාට මේ ඇති කල්ලි මේ වන්නේ මේ නැති කල්ලි මේ නොවන්නේ මේ උපදින කල මේ උපදින්නේ මේ නිරුද්ධ වෙන කල මේ නිරුද්ධ වන්නේ කියන ඒ නියාමතාවය ඉදප්පච්චේතාව විදිහට මේක සකස මේ පෙන්ලා තියෙන්නේ අන්නේ ඉදප්පච්චේතාවය අවිජ්ජාපච්ච සංකාර කියන කුරුකේ යම් ආකාරයකට ගැබ්බෙලා තියෙනවා ඒ වගේම සංකාරපච්ච විඥාන කියනකොට ඒ පුරුකෙත් අරක නිසා මේක වෙනවා ඒක ඇති කල්ලි මේක උපදිනවා මේක නැති කල්ලි මේක වෙන්නේ නැහැ කියන ධර්මතාවය තියෙනවා ඒ නිසා කොයි පුරුක සාකච්ඡා කළත් ඒකෙදී ඒ ඉදපච්චේතාවේ පටිච්චසමුපාදය මතු කරගන්න එකයි යෝගාවචරයට තියෙන්නේ ඒ වාගේම ඒ විස්තරයට එකතු කරනවා නම් ඒ ද්වාදශාකාරයේ කොයි පුරුකෙන් හරි කමන්නේ මේ චක්‍රේ කඩලා දැම්මොත් සංසාර චක්‍රය ඒ කැඩුන පුරුක නෙවෙයි වැදගත් වෙන්නේ කඩලා දාන්න පුළුවන් නම් එච්චරයි ඒ වාගේම කොයි කෙනා කොයි පුරුකෙන් කඩනවද කියන එකත් ප්‍රධාන වශයෙන් කල්යතෝ කියන්න බෑ. ඒක නිසා අපිට තියෙන්නේ දුර්වල පුරුක හොයාගෙන භවනා කරනකොට ඒ දුර්වල පුරුක හොයාගෙන ඒ දුර්වල තැනීම කඩලා දාන්න ඒ දුර්වල පුරුක හොයා ගන්නවා කියන එකට වෙන කිසිම උපකරණයක් යන්ත්‍රයක් මේ ලෝකේ නැහැ. භාවනා කරන්නට විතරයි තේරෙන්නේ. කොතනද Tamange දුර්වල පුරුක කියලා. ඉතින් ඒක සඳහා සරුවචනාංශ වැඩ හිටියා නම් ආසයනුසේ ඥානේ උන්වහන්සේට පේනවා මෙන්න මේ ආශ්‍රව ධර්ම, මේ අනුසේ ධර්ම මෙයාගේ වැඩ කරන නිසා මෙන්න මෙතෙන්ට පහර දුනොත් මේක කඩලා දාන්න පුළුවන් කියලා. නමුත් යෝගාවචරයේ වශයෙන් අපි දැන් සර්වඥාන්තේ නැති යෝගේ භාවනා කරනකොට භාවනා කිරීමෙමයි නැත්නම් වෙන වචනකින් කියන තේරණ වචනෙන් භාවනාවට තමන් කරා පැමිණෙන අපහසුතාවය බාධකය හරහා තමයි අපිට අල්ලගන්න වෙන්නේ කොතනද අපිට ප්‍රධාන වශයෙන් පාර දෙන්න වෙන්නේ කියලා. ඉතින් මේක පසු කාලීන අටුවා යුගයේදී විස්තර කෙරෙනවා සරුවඥ දේශනාවම සමහරු පඤ්ඤා විමුක්තිය ලබනවා සමහරු චේතෝ විමුක්තිය ලබනවා මේ එක ක්‍රම දෙකක් පඤ්ඤා විමුක්තිය සඳහා යෙදිච්චත්තන් ප්‍රඥා භාවනාව ප්‍රධානම පෙත මාර්ගය වෙනවා චේතෝ විමුක්තිය සඳහා කර නැත්තන්ට සමත භාවනාව ප්‍රධාන පෙත වෙනවා. එහෙම වුණාට ඒකෙන් අදහස් වෙන්නේ මේ චේතෝ විමුක්තිය තියෙන ඇත්තෝ සමතයෙන් පමණ නිවන් දකින්නයි කිය. ඇත්තෝ සමතයෙන් පටන් අරගෙන පස්සේ විපස්සනා කරලා හොඳට හිත ශක්තිමත් කරගෙන ඒකෙන් තෘෂ්ණාව දුර්වල කිරීමෙන් තණ්හාක්ෂය කිරීමෙන් චේතෝමුක්තිය ලබනවා. එතකොට අවිද්‍යාවට පහර දෙන ප්‍රඥා විමුක්තිය ලබන ඇත්තෝ මුලින් එහෙම සමතේ වඩන්නේ ඒ ඇත්තෝ පටන් අරගන්න විපස්සනායමයි. එහෙම විපස්සනා කරගෙන කරගෙන යනකොට ඒ කෙනාට ඒ විපස්සනාව හරහා අභ්‍යන්තර సంతానගත ඒ ඉන්ද්‍රිය ධර්ම වැඩෙනකොට ඒ පුද්ගලයාට අර සමත භාවනා කරන කෙනෙක් පටන් අර ගන්නකොට සමත භාවනට අවශ්‍ය කරන සම්පූර්ණ ප්‍රශස්ත පරිසරයම නැති වුණත් තමන්ගේ අභ්‍යන්තර సంతానගතව දිනු කරන මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්මගේ ශක්තිය නිසා එච්චරම ප්‍රශස්ත නැති තත්වක ඉඳගෙන වුණත් සමතයට වඩා ගන්න පුළුවන් ශක්තියක් එනවා. ඊට පස්සේ ආයේ විපස්සනාව හරහා වඩාගත් ඉන්දිය ධර්ම බල ධර්ම දිනු කරලා සමතයට බැහැලා සමතය හරහා අවිද්‍යාව බින්දිනවා ඔළුව පොඩි කරනවා කියලා ඒකට කියන්නේ මේ හිස විනාශ කරලා දානවා. ඉතින් මේ විදිහට ඒ කඩන තැන් පටිච්චසමුපාද පුරුකේ කඩන තැන් එක එකනාගේ හැටි හැටියට වෙනස්. ඉතින් ඒ නිසා අපට මේ සටනට බැහැලා මේවා දැනගන්නවා මිසක්කා කාටවත් ගොඩ ඉඳලා කියන්නේ බෑ මෙයාට සමත භාවනාව හරියනවා මෙයාට විපස්සනා භාවනාව හරියනවා ඔයා සමතෙන් ගිහලා විපස්සනාට යන්න මෙයා විපස්සනාන් ගිහලා සමතෙන් යන්න කියලා ඒ අත්දැකීම විශ්ලේෂණය නොකර කරන්න බෑ. ඒටි ඒ නිසා මේ මේ තාක් මේ විස්තර කරපු අධ්‍යා බලනකොට යම් කිසි කෙනෙක්ගේ තෘෂ්ණාව දුර්වල කිරීම හරහා තමන්ගේ පෙත පාදා ගන්නවා නම් අරසකාරීව කියන්න පුළුවන් එයා සමත සමත පූර්වංග විපස්සනාවෙන් යන්නේ කියලා. එතකොට යම් කිසි කෙනෙක් අවිද්‍යාව පැත්ත අවිද්‍යාවට පහර දීමෙන් විද්‍යාව ලබාගෙන ප්‍රඥාව ලබාගෙන කරන ප්‍රඥා භාවනා කරනවා නම් ඒ කෙනා විපස්සනා පූර්වංගම සමතේ යන්නේ. සමහරු මේ දෙකම යුගනද්ද වශයෙන් උත් කරනවා. එතකොට මේ මහානිදාන සූත්‍රයේ ඒ ප්‍රඥා භාවනා කරන අයට අදාළ වෙන කොටස් ටික පුදුම විදියට වෙන තොන්වල සඳහන් වෙන්නේ නැති විස්තර රාශියක් විස්තර විතර විභාගයකට විෂිතුරුවකට අතුරු ගහලා දැක්වීමකට යොමු කරන ගතියක් තියෙනවා. ඉතින් අපි මේ තාක්කල් මේ ධර්ම දූත ගමනේදී පළවෙනියෙන්ම ජරා මරණ කියන ලෝකේ කාටත් පැහැදිලි අදිමාත්‍ර දුක. ඒ කියන්නේ අවිජ්ජාවෙන් පටන් ගන්න අන්තිම කෙලවෙන ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන එතනින් සරුවචනේ පටන් අරගෙන යම් කෙනෙක් ඒ ජරා ජීර්ණ තත්ත්වයටපත් වුණාට පස්සේ හෝ ජරා ජීර්ණ තත්ත්වයටපත් වෙන බව නිමිති වශයෙන් දැකගත්තට පස්සේ ඒක නම් කල්පනා කරනවා නම් ඒ ජරාව ව්‍යාධිය මරණය සමහරට ජරා මරණ කියලත් මේකට සඳහන් කරනවා අපි ජර මර කියලා වචනයක් හදාන තියෙන්නේ ජර මර වෙලා තියෙන ජරා මරණ දෙක තමයි. ඉතින් ඒකම ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ආදි වශයෙන් විස්තර වෙන මේ තේරම අපි අපි දකින මේ ජීවිතයේ දුක් ටික. ඉතින් ඒ දුක් එකකටවත් පත් නොවි මැරෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. හැම කෙනාම අනිවාර්යයෙන්ම මේ ජරා ව්‍යාධි මරණ කියන මේ තුනටපත් වෙනවා. ඉතින් ඒකෙදී තියෙන ප්‍රධානම හාස්‍ය තමයි ප්‍රධාන විහිළුව තමයි ජීවත් වෙන තාක් මෝහයෙන් ගත කරන කෙනා මම ජරාවටපත් වෙන්නේ නැහැ, ව්‍යාධියටපත් වෙන්නේ නැහැ, මරණයටපත් වෙන්නේ නැහැ. ඒපත් නොවීමට මම පොහොසත් වෙන්න ඕනේ ජනප්‍රිය වෙන්න ඕනේ එහෙම නැත්නම් බලය ලබන්න ඕන කියලා පුදුමාකාර අසාධාරණ සටනක යෙදෙනවා මේ අසාධාරණ සටනෙන් ජය ගන්න මනුස්සයාට සල්ලි හම්බ වෙනවා ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බ වෙනවා බලය ලැබෙනවා නමුත් ඒවා නොලැබෙච්ච දිනුභාවයටපත් වෙච්ච බලය නොලැබිච්ච කෙනත් මේ බලය ලැබපු කෙනත් දෙන්නම එක විදිහටමයි දුක් විඳින්නේ මොනම වෙනසක්වත් නැහැ. ඉතින් ඒ නිසා මේ කොහොමටත් විඳවන්න වෙන මේ විඳවන දෙයට මේ ජීවිතයේ දවසේ මාසේ ඔක්කොම ගත කර කර මේ හම්බ කරනවට වැඩිය ඒ කොහොම කරොක්ක ජරාවටපත් වෙනවා කොහොමවත් ව්‍යාධියටපත් වෙනවා කොහොමවත් මරණයටපත් වෙනවා නම් අපි යම් ප්‍රමාණයක් සාධාරණ වශයෙන් හිතලා මේ ජරාවටපත් වීමට ව්‍යාධියට මරණයට හේතු හොයන්න පොඩ්ඩක් ධාර්මිකව හොයන්න කල්පනා කරනවා නම් මේ අවසාන පුරුක වුණත් කෙනෙකුට හොඳ දැනුමක් ලැබලා දෙනවා හේතුව නම් නොහේනවම නෙවෙයි හැම කෙනාම මේ ජරාවට ව්‍යාධයට මරණයටපත් නොවීම සඳහා උදේ ඉඳලා හැන්ද වෙනකන් පුදුමාකාර බයකින් චකිතකින් ඒවා නැති කරන්න උත්සාහ කරනවා. අසල්ගේක උසරකම් ගිය දවසක කූල් සිටින් ඉන්නේ තමගේ වරක කියලා. අරගෙන මරණයක් වෙනකොට ලෙඩක් වෙනකොට දුකක් වෙනකොට මේක හොස් කාලපත් වෙනවා. පත් උනාට අද ලෝකයේ මේ සරුවච්චන් වහන්සේ දේශනා කරපු හේතුව පසෙකලා මේ ජරාවට ව්‍යාධියට මරණයට හේතු බාහිරේ හොයන තකතිරු ලෝකයක් තියෙනවා. කිසි කෙනෙකුට කොච්චර අද ලෝකේ තියෙන ලෝකායත විශ්යන් නැත්නම් මේ බාහිර ලෝකේ අපිට දෙන්න හදන විශ්යන් දිගේ ගියත් කවවම කවදාකවත් කෙනෙක් කියන එකක් නැහැ මේ ජරා ව්‍යාධි මරණයට හේතුව ජාතිය කියලා. ඒ කිව්වොත් hina වෙයි. බුදුරජාණන්සේගේ ඍජු උත්තරේ තමයි ඉපදිච්ච හැම එකම ජරාවටපත් වෙනවා. ඉපදිච්ච හැම එකම ව්‍යාධියටපත් වෙනවා. ඉපදිච්ච හැම එකම මරණ නිසා ජරා ව්‍යාධි මරණ වලට අත්‍යන්ත හේතුව පෞද්ගලික හේතුව තමයි ජාතිය. නමුත් අපි ව්‍යාධියට මරණයටපත් වුණා හෝ වේවාපත් වුණ කෙනෙක් දැක්කා හෝ වේවා ලෝකයේ මේකට දෙන නිග්‍රහනෝ විග්‍රහනෝ වේවා කවදාකවත් කවම කවදාකවත් කෙනෙකුට සරුවචන් වහන්සේගේ වචනේ අහන්න නැතුව මේකට හේතුව ජාතිය කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මිනිස්සෝ මේ ජරාව නැතිකරන්න නානා ප්‍රදේවල් හොයනවා. ව්‍යාධි නැතිකරන්න බෙහෙත් වක්‍රම මරණය පිළිබඳව වෛර කරන දේවල් ওই සේරම තියේදී පුදුම විහිළුව තමයි ජාතියට කැමතිනවා ජරා ව්‍යාධි මරණට අකමැති මේක එකම කාසිය දෙපැත්ත. ජාතියක් නැතුව ජරා ව්‍යාධි මරණ වෙන්නෙම නැහැ. ඒ තරම් දුක් දෙන මේ જાතියට බර්ත්ඩේ පාටිස් දානවා. ඉපදීම සැපක් වශයෙන් සලකනවා. ඊට පස්සේ ජරා ව්‍යාධි මරණ වෙනකොට ඉෂාත බැඳගෙන අඬනවා. පපුවේලෙයි අත ගහගෙන අඬනවා. නමුත් සර්වඥාන්සේ කවදා හරි මේ මිනිස්සෙන්ට ලුණු මිරිස් කන මනසට මොලේ පෑදෙනවා නම් අඩු ගානේ මේ જાතිය තමයි මේ සියල්ලටම මේ සියලු දුක් අඳට පදනම කියලා දැනගත්තොත් ඒක මම හිතනවා මේ මානසිකයේ යොන්සමංස්කාරයේ මනසේ විශාල විප්ලවයක් කරනවා. ඒතර අපිට උපදින තාක උපදින්නේ දුක් බව තේරෙනවා. ඒකයි ඔය බුදු වෙන්නේ ඉස්සලා දවසේ රාහුල කුමාරය ඉපදුනායි කියනකොට රාහු ජාතම් බන්තනං ජාතම් කියලා තේරුනේ. මොකට ඊට ඉස්සලා ඒට ඒත් එක්කම වගේ ඔය හතර පෙර නිමිති දැකලා තිබුණා. ජරා ව්‍යාධි මරණ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දෙක් දැකලා චන්නගෙන් බණ ඇහුවේ. චන්න කිව්වේ මොකද? ඔබතුමාටත් මේක වෙනවා. ඉතින් මොකද්ද යෝ රජතන්සෝරෙන් ඇති වැඩේ? මොකද්ද රාමේසු රාමේසු උපමාලිකාවලින් ඇති වැඩේ? මොකද්ද රාජකන්‍යාව දෙපැත්තෙන් ඉගෙන උපස්ථාන කරමින් රාජභෝජන රන් වාදලා වළඳ රන් භාජන වල වළඳමින් ගත කරන ජීවිතය ඇති වැඩේ අර බාහිර නගරේ ඉන්න අන්ත දුප්පත් මනුස්සයර වෙන දෙයක් මට වෙනවනා එතකොටම ඇඟියක් ඇවිල්ලා තිනවා උපදින තාක් උපදින දුක් කියලා ඉතින් අපේ ලෝකේ අපේ අම්මලා තාත්තලා අපේ ගුරුවරු අපේ ප්‍රභූවරු දේශපාලනඥයෝ ඔක්කොම අපිට උගන්වන්නේ ජාතිය බොහෝ ජාවාසනවන්ත දෙයක්. නමුත් ජරා ව්‍යාධි මරණ නොදකින් නොපතන් නොදොම කියන්නේ. මේ විකල් විකෘතිය මේ විපල්ලාශය අපි ළඟ තියෙන තාක්කල් මේ ජීවිතේ කවදාකවත් අනාකූල ප්‍රවාහයක් වෙන එකක් නෑ හැමදාම ආකූලමයි. ඒ නිසා මෙතනම මේ ජාතිය නැමැති දුක හට ගැනීමේදී හටගන්නේ වෙන මොකක්වත් නෙවෙයි ජරා ව්‍යාධි මරණ. ඒක නිසා මේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ බණ කියනකොට කියනවා අපිට හම්බෙන පල්ලවෙනිම උපන්දින තෑග තමයි මරණ සාතිකය. ෂුවර්. ඉපදුනොත් කවදාකවත් නොමැරී ඉන්නේ. ඔය කොහෙද මේ මෙල්බන් වල හිටියා ඒ විදුරන් මහත්තයා ලංකාවේ මිනිසයා දැන් ඔය යටියන්තර භාවනා මධ්‍යස්ථාන කදන යාරීට හොඳ ගල්ලිලන්දාරිය පුතෙක් මේ මෙල්බන් යුනිවර්සිටි එකේ 13 rank electric engineer කෙනෙක් බඳින්න ඔක්කොමලා හැත කරගෙන හිටියා MDA කරපු දොස්තරුණ කෙනෙක් මාස දෙකයි කල් ආයේ කැන්සරයක් ආවා මැරුණා ඊට පස්සේ මේ මිනිස්සයා ඉතින් වහකණ්ඩ নানা ආකාර දේවල් කරන්න ගියා. අම්මටත් විඳ කරගන්න බෑ. තව එක පුතයි හිටියේ. ඔක්කොම තුන බලාපොරොත්තු කරයි. එක මාස දෙකෙන් අර තමන් දෙන්නම හදපු හොඳම ලොකු පුතා. ඒ වගේම හරි හොඳ ගුණ ඇති දරුවෙක් මැරලා ගියා. ඊට පස්සේ මම ඒකට ඇත්තටම පළවෙනි සැරේ ආපෙලා මෙල්බන් ඉඳලා තියෙන මම මරණයට මොකද සම්බන්ධ වුණේ. ඕනේ අද දවසේ දාන්න හරි මා සම්බන්ධ වෙලාදී. පස්සේ විදුරන්නේ ඇවිල්ලා කතා කරලා එයා තීන්දුව කරා සිදුවින ඔසා ගන්න නැති වෙයි. ඒකලා තීන්දුව කරා ඒ දරුවට හඳුවේ තීද මේ භාවනා මධ්‍යස්ථාන කරන. ඉතින් මෙයා හිත හදාගෙන ඉන්නව නමුත් නෝන මහත්තයාට හිත හදාගන්න බෑ. ඒ දවස නෝන මහ ඉතින් නෝන මහත්තයා ආනවලු මහත්තයාෙන් කතා කරලා විදුරන් කියලා කියන්නේ මේ ජනාධිපති සම්මාන හම්බ වෙච්ච පූජා විචා විසරද විභූෂක සම්මානය හම්බ වෙච්ච හොඳ නත්තර ගාන. නෝන මහත්තයා අහනවලු ටෙලිෆෝන් කරලා ඔයා ඔච්චර ලොකු නසස්ත්‍ර කාර්යයා ඔය පුතා මැරෙන බව දැනගෙන හිටියද කියලා. ඉතින් විදුරන් මහත්තයා කියනවලු කේන්දරේ බලනකොට නම් මම දැනගත්තා. කවදා හරි මැරෙනවා කියලා හැබැයි කවදද මැරෙන්නේ කියන එක තමයි දැනගෙන හිටියේ නැත්තේ කියලා. ඕනම කේන්දරයක් අයිති එකෙක් බලනකොටම කීයක මැරෙනවා. ඒක නත්තර දැනගන්න ඕන ප්‍රශ්න තියෙන කවද්ද මැරෙන්නේ නැති කියන එකයි. මැරෙන්නේ කියන එක දන්නේ නැති කෙනා ප්‍රශ්න කියන්නේ. ඉතින් ඒක විශාල ශාස්ත්‍රයක් කරන අපි කෙරුවට නත්තර දන්නේ එකත් මැරෙනවා. උගේ පුතත් මැරෙනවා. නොදන්නේ එකත් මැරෙනවා. උගේ පුතත් මැරෙනවා. මෙන්න මෙහෙම විශයක් අපි ඉගෙන ගන්න. මේ ලෝකායත විශය අන්න එහෙම එකක්. මේ જાතියේ තියෙන දුක වසංගණ්ඩ જાතිය ලස්සන කරලා උප කරලා පෙන්නන මායමක් තියෙන අතර ජරාට ව්‍යාධියට මරණයට විතුපාන ලෝකයක්. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුජානනාංශයෙන් අහනවා ආනන්දේ මේ ජරා ව්‍යාධි මරණයට අත්ති ඉදපච්ච ආනන්ද ජරා ව්‍යාධි මරණ කියලා යම් කිසි කෙනෙක් ඇහුවොත් ආනන්ද මේ ජරා ව්‍යාධි මරණයට අදාළ හේතුවක් තියෙනවද යම් කිසි කෙනෙක් ඇහුවොත් ඕක කියපන් කියලා. යම් කිසි කෙනෙක් ඇහුවොත් මොකද්ද ජරා ව්‍යාධි මරණයට අදාළ හේතුව කියලා ඒක ජාතිය කියලා උත්තර දෙන්නේ. අපේ තර්කයේ අපේ නැඳුමේ අපේ අපි කියමු එකට විතර්ක ඥානය කියලා එහෙම නැත්නම් ණය විපස්සනා කියලා කවදා හරි අපි පිළිගනීද අපිට මේ ඇවිල්ලා තියෙන ලෙඩ අපිට මේ ඇවිල්ලා තියෙන ඇඟ දිරා යන ගතිය සහ මරණේ ಜಾති නිසයි කියන්නේ නැත්නම් කවදා හරි ලෝකේ ඉන්න දොස්තර කෙනෙක් මරණ සාතිර කියාවිද ඉපදීමට හේතුව ලිඩේට හේතුව මැරෙන්න හේතුව ಜಾතිය කියලා කද්දාවත් නැහැ. එමුනා වෛද්‍ය ශාස්ත්‍ර විනාශයි. වෛද්‍යරු කියන්නේ බෙහෙත් ඇරලා විෂ බීජයක් ඇවිල්ලා එනට අපේ රටවල කියන අල්ලපු ගෙදර හුණියම් කරලා කුණු හරප ಜಾති හොයන මිසක කිසි කෙනෙකුට ඉවසීමක් නැහැ දැනගන්න පුළුවන් කමක් නැහැ මේකට හේතුව ಜಾතිය. ඒ නිසා මේ භාවනා කරන කෙනෙක් මේ ඉදප්පච්චේත අදාළ නিত্য ඒකට නයිසර්ගික හේතු හොයනකොට අඩු ගානේ කොනකවත් තියාගත්තොත් මේ જાතිය තියෙනවන මේකම එනවයි කියලා. ඔය තරම්ම නොමැරෙන්න, ඔය තරම්ම ලෙඩ නොවෙන්න, ඔය තරම්ම ජරාවටපත් වෙන්න නැති වෙන්න කල්පනා කරන එකක් නැහැ. මෙතන හරීම පැහැදිලි මේ පුරුක් දෙකේ ಜಾති නිසා ජරා මරණ ව්‍යාධි වෙනකොට ಜಾතියට කැමැති වෙන තකතිරකමත් ජරා ව්‍යාධි මරණට අකමැති වෙන එකත් මනුස්සයා තුළ තියෙන නයිසර්ගික ආවේනික ලක්ෂණයක්. ඔක්කොම එකයි. ඊට පස්සට යනකොට જાතියට හේතු මොකද්ද කියලා අහනවනේ භවය කියලා කියනවා. එතකොට ඔන්න අපිට තේරෙන්නේ. මේ જાතිය ඇතුලේ භවයක් තියෙන තාක්කල් જાතිය ඇතුලේ. භවයට හේතු මොකද? උපාදානයි. උපාදානට හේතුව තෘෂ්ණාව. තෘෂ්ණාවට හේතුව ආදි වශයෙන් එක දිගට දිගට සලආයතන වශයෙන් දිගට දිගට දිගට බුදුරජාණන්සේ අඬ ගහන අඬ ගහන යනවා. මුලට ගිහිල්ලා මේ නිර්මාණ දාන සූත්‍රයේ සලආයතන කියන කුරුක පෙන්වන්නේ නැහැ. නමුත් එතෙන්දි සිද්ධ වෙන කොහොමද මේ එක එක ආයතනයක් පාසා මේ නාම රූප නිසා මේ තෘෂ්ණාව ඇති වෙන හැටි බොහොම ලස්සන විස්තරයක් කරනවා. ඒක පිළිබඳව හොඳ ධර්ම දේශනා අපි 13ක් විතර නවතිලාන්තේ දනදී නොල කරා. ඉතින් ඒක මම ආරාධනා කරනවා කාට හරි පැත්ත මහණජාන සූත්‍රයේ පළවෙනි පුරුක විස්තර කරගන්න ඕන නම් ඒ ටික දැනගන්න. එතකොට ඒකේ අවධාන දුර්දාන්ත වෙන විදිහකට කියනවා නම් අදිමාත්‍ර දුකේ ඉඳලා ඒක ඇති වෙන තැන දක්වා මුලට අඬ ගන්න යනවා. ඊට පස්සේ මේ ආයර්ශරයක් සරුවචනංශ මේ එක එකක් ටික ටික විස්තර කරගෙන විස්තර කරගෙන යනවා. මොකද්ද මෙතන ජරාව කියලා කියන්නේ? ජාති ජරා ව්‍යාධි මරණ කියන්නේ මොකද්ද මෙතන? ජාතිය කියන්නේ මොකද්ද මෙතන? භවය කියන්නේ කියලා ඒ විස්තරයත් ඔය මහනිදාන සූත්‍රයේ දීකනිකායේ අරපුරකට පස්සේ සඳහන් වෙනවා. ඒ ටික අපි මෙල්බන් නගරේදී සාකච්ඡා කරන්න පටන් අරගත්තා. සාකච්ඡා කරා ඒ ටික. ඊට පස්සේ වෙන තැනක නැති අමතර තැනක් පෙන්නනවා මේ මහා නිදාන සූත්‍රයේදී මේ තෘෂ්ණාව කියනකොට ආශාව අල්ලා ගැනීම බදා ගැනීම කියන එකයි ලෝභය කියන එකයි අපිට සාමාන්‍ය දැනෙන්නේ. නමුත් අපි දන්නවා මේ ජීවිතේට සංසාරෙට අපි බැඳෙන එකම හේතුව තෘෂ්ණාව විදිහටයි අපි සමුදේ සත්‍යය ඉගෙන ගන්න. නමුත් අපි දන්නවා මේ සංසාරයේ දුක් විඳිනකොට ආසාවල් නිසාම නෙවෙයි දුක් විඳින්නේ තරහව නිසා දුක් විඳිනවා ඒක කියවෙන්නේ නැහැ. තණ්හාව කියන එක විතරයි තියෙන්නේ ද්වේෂය කියන එක ඔය පටිච්චසමුපාදේ නැහැ. ඒ නිසා මහානිදාන සූත්‍රයේදී සරුවචනාංශයේ මේ වේදනාව නිසා තණ්හාව හට ගන්න බවත් මේ තණ්හාව අන්තිමට ගිහිල්ලා කලකෝලහල විවාද වෙන තැනට යනකම් පියවර නමයකින් විස්තර කරනවා යම් කිසි කෙනෙකුට තණ්හාවක් තණ්හාව කියලා කියන්නේ ත්‍රිපිටකේ බලනකොට පිපාසාවක් වගේ එකක්. ඒ පිපාසාව නිසා ඒ කෙනා පරිේශන කරනවා. පිපාසාව කියලා කියන්නේ ඌණ භාවයක්, අතෘප්තිකර භාවයක්, තාම මදි ගතියක්. ඉතින් මේ තණ්හාව නිසා පරිේශන කරනවා. පරිේශන කරනකොට අර තණ්හාවේ මෙහෙවලද පරිේශනේ බොහෝ විට මේ වගේ පිරිසක් දිහා බලනකොට කියන්නේ පරිේශන නිසා ලාභ ලැබෙනවා. තමන් හොයපු දෙයට ලැබෙනවා. ලාභත් එක්ක සත්කාර සම්මාන සිලෝක ඒ ටික ලැබෙනවා. ලැබෙනවත් එක්ක මේ මිනිසයා ඒක මේ මගේ පරිේශන නිසා මට ලැබිච්ච ලාභය කියලා ඒකට බැස ගන්නවා ඒකට নিমগ্ন වෙනවා ඒකට නතු වෙනවා මේ මගේ ලාභේ මගේ සත්කාරේ මගේ මට ලැබිච්ච සම්මානය මට ලැබිච්ච සත්කාරය කියලා සිලෝකි කියලා අජ්ජෝසනයක් කරගන්න ගෙවැදීමක් සිදු ඒ ගෙවැදීම කරනකොට කරන්නේ අර තණ්හාවෙන් තණ්හාවට කියන ආශාව තමයි මේකටත් බලපාන්නේ. ඊට පස්සේ ඒක පරිග්‍රහ කරගන්නවා බැඳගෙන ගබඩාවක තැම්පත් කළා යතුරුලාලා යතුරු ඊනිය ගහගෙන අරස කරන පටන් අරගන්නවා. ඉතින් ඒ විදිහට මේ පරිග්‍රහ කිරීම නිසා ඒ කෙනාට මසුරුකම පහළ වෙනවා. කවුරු හරි මේක උස්සගෙන යයි දන්නේ අකමැති කෙනෙකුට මේක අප්‍රියදාය දෙයක් වෙයි දන්නේ නැහැ කියලා තම සතු වස්තුව අනුන්ට සාධාරණ වෙයි කියලා බයක් ඇති වෙනවා. එතකොට ඒ කෙනා විනිශ්චයන්ට එළඹෙනවා. මේක මේ මේ විදිහට බෙදෙන්න ඕන මේක මගේ වස්තුව මේ කට්ටියට මෙහෙම යන්න ඕන මේ කට්ටිය කියලා ඒ විනිශ්චය පිළිබඳව තමන් ස්වයං පත් කර ගැනීමක් කරගන්න මේක මමයි විනිශ්චය කරන්න කියලා මේ විනිශ්චය නිසා එයාට ආරස්සාවක් පිළිබඳ අවශ්‍යතාවයක් මත වෙනවා එහෙම නැත්නම් විදහාක බල සහිතව ඒව ආරස්සා කරන්න පටන් ගත්තට පස්සේ ආරස්සාව හේතු කරගෙන ඒ මනුස්සයා දඬු මුගුරු ගැනීම ආයුධ ගැනීම කලහ විවාද විග්‍රහ කියන විදිහට කලහ කර ගැනීම උපවාද කිරීම විවර විග්‍රහ වාද කිරීම ඒ වගේම බොරු කීම් ඉස්සචන කතා කිරීම තියෙන ලෝකේ දෙන තියෙන ඔක්කොම පහරවැට් ටික වෙන්න පටන් ගන්නවා තණ්හාවෙන් තමයි පටන් ගන්න තණ්හාවෙන් පටන් ගන්න අර විදිහට මිනිස්සුෙකුට තරම් නොවන තරම් තාම තුච්ච පහත් අත්වලටපත් වෙනවා ඒ සතන්නාව කියන ලෝභ නිසා අන්තිමට ද්වේෂයෙන් හමාර වෙනවා අනේ ඒ කොටස විස්තර සහිතව අපි ওই පසුගිය දාස් ටිකේදී බ්‍රිස්බේන් වලදී සාකච්ඡා කරන්න ගියා. දැන් එතනින් පස්සේ සර්වඥාන්සේ නැවතත් ඔය කියන වේදනාව තණ්හාව හට ගන්න තියෙන වේදනාව ඉඳලා ආය මුලට ගෙනියනවා. මේ දිග පාඩමක් ආනන්ද සෝන්සේ ළඟ තියාන දිගර දෙන පාඩමක්. අන්න ඒ පුරුක පටන් ගන්න තැනමයි අද ධර්ම දේශනාවට මුලින් තියාගත්ත pāli පාඨය සඳහන් වෙන්නේ පසපච්චා වේදනා. තණ්හාවක් ඇති වෙන්න නම් අනිවාර්යයෙන්ම ඒකට වේදනාව අනුව තමයි තණ්හාව පහළ වෙන්නේ. ඒක ද්වාදස ආකාර පටිච්චසමුපාදයෙන් පෙන්ලා තියෙන කියනවා වේදනා පච්චා තණ්හා. ඊට පස්සේ මේ වේදනාවේ යම් කිසි කෙනෙක් නිදානේ හොයනවා නම් මුල හොයනවා නම් එයාට සිද්ධ වෙන්නේ ස්පර්ශය නිසා තමයි මේ වේදන ඇති වෙන්නේ කියලා හරියට ජරා ව්‍යාධි මරණට හේතුව ජාතිය කියන වගේ ਸਰවඥාන්සේ සඳහන් කළා තිනවා වේදනාවක් යම් කිසි කෙනෙකුට ඇති වෙන්න එහෙම නැත්නම් අපේ ශරීරයේ තියෙන මේ ඉන්ද්‍රියන්ගේ එක තත්වයක් තමයි ඒ ඉන්ද්‍රයන්ට විඳින්න නම් පිටින් ඇවිල්ලා කිචි කැවීමක් වෙන්න ඕනේ. පිටින් ඇවිල්ලා කුප්පණ ගතියක් තියෙන්න ඕනේ. ස්පර්ශ කරන්න ඕනේ. ගැටෙන්න ඕනේ. කෙටෙන්න ඕනේ. අනේ ගැටෙන ගැටෙන ස්පර්ශ වෙන ස්වරූපෙට තමයි මේ වේදනාව ඇති වෙන්නේ. ඒ නිසා මේ ගැටීමක් මේකක් නැති වුනොත් වේදනාවක් ඇති නොවන බව ඇහ කන දිව කය කියන මේ පහට අත්‍යන්තම ආවේනික ලක්ෂණයක්. ඒ නිසා ඕනම මේ ඉදරම් පහේ ඕනම තැනක යම් විදීමක් ඇති වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ ඉඳුරන්ට සාපේක්ෂව ඒ ඉඳුරන් කුප්පන, රුප්පන, කිචිකවන, ස්පර්ශ කරන අරමුණු තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා ඇහැට රූපේ පමණමයි වර්ණ රූපේ පමණමයි ඇහැ කියන මේ සංවේදී භාවයට ප්‍රසාදයට චක්කු ප්‍රසාදයට අරමුණු වෙන්නේ ගෝචර වෙන්නේ මූණට මූණ දාලා හිටින්නේ ශබ්ද වැදුනට ඇහැට වේදනාවක් එන්නේ නැහැ විඳීමක් කරන්න බෑ සුවඳ රස අනිකුත් භාෂ චක්කු ප්‍රසාදයට ගෝචර නැහැ. චක්කු ප්‍රසාදයට ගෝචර වෙන්නේ ඒකාන්තෙම වර්ණ රූපේ පමණයි. ඒ නිසා වර්ණ රූපේ ගිහිලා දිවකට වැදුනට, නාසයට වැදුනට, කයට වැදුනට, කනට වැදුනට පේන්නේ නැහැ. ඒ නිසා ඇහත් වර්ණ රූපයත් කියන මේ දෙක ස්පර්ශ වීමෙන් තමයි දකින්නේ පහළ වෙන්නේ. දැකීමෙන් ලැබෙන වේදනාව ලැබේ. ඒ වගේම කනත් ශබ්දත් කියන දෙක ඒ දෙක පමණයි. එින් එහාට මොනම දෙයකින්වත් වේදනාවක් අපිට විඳින්න බෑ. කර්ණ රසායන සංගීතයක් විඳින්න බෑ. ඒ සාද්දේල කනට වැදුන්නේ නැත්තම්. වගනාශයට සුවඳ ගඳ සුවඳ දිවට රස පහස මෙන්න මේ කයට පහස එකිනෙකට අදාළ දේවල් නොලැබුණොත් වේදන ඇති වෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි දවසක යම් කිසි කෙනෙකුට මේ වේදනා පිළිබඳව සූක්ෂම සමීක්ෂණයක් කරන්න ඕනේ නම් සර්වඥාන්සේගේ ඍජු එහෙම නැත්නම් බොහොම සරල කාටත් පේන උපදේශය තමයි ඔය එකක් පරිේශන ලක් කරන අන්තිකව අහලා ගන්න. එතකොට ඒක දිහා හොඳට බලන්න පුළුවන්. ඒක දිහා හොඳට කොටු කරලා බලන්න පුළුවන්. විචල්්‍ය සාධක පහක් තියෙනවා නම් පහෙන් හතරක් ඉෂ්ටිර කරන්න එකක් දිහා විතරක් අවධානය යොමු කරන්න කියලා. ඒකට උපමාව දෙන්නේ මේ හුඹහකට ඉල්හයක් තියෙන හුඹහකට තලගොයෙක් රිංග ගත්තාම මස් වැද්දා තලගොයි මරලා ජීවත් වෙන මස් වැද්දා මොකද කරන්නේ එකෙන් හිල් පහක් වහලා හයවෙනි හිලෙන් දුම්බිම්බපුවාම ඒ තලගොයාට යන්න තැනක් නැහැ නිසා අර ඇරිලා තින එක හිලෙම අයිනකොට ඒ ඒ හිල ආරසා කරගෙන එයින් එළියට එන තලගොයාට කැමැති පරිදි කටයුතු කරන්න පුළුවන් මස් වැද්දාට මොකද හිල් හය මැරලා තිබ්බොත් එයාට අල්ලන්න බෑ. ඉතින් ඒක නිසයි මේ ස්පර්ශය නිසා වේදනාව පහළ වෙන බව දැනගන්නත් ඒ පුරුකහරහා භාවනා ක්‍රමයක් කියලා දෙන්නත් සර්වචනාංශේ මේ හිත ගොඩක් වේදනා බහුල කාමය බහුල ගෘහ ජීවිතය හෝ නගරවල ජීවිතය හෝ රාජධානී ජීවිතය අයින් කරලා අරණ්‍යගත වෙන්න කියනවා රුක්ක මූලගත වෙන්න කියනවා තමයි වගේ ශූන්‍යාකාරගත වෙන්න කියනවා ඒකට තමයි ගොඩක් වෙලාවට හිත අලුත් කරගන්න වාතාවරණය සකස් කරගන්න. සකස් කරලිවලා ස්පර්ශය පිළිබඳව හොඳ පරිචයක් වශීභාවයක් ගන්න නම් විශ්වාස තැනක වාඩි වෙලා සාමාන්‍ය ආලෝකිතින් තැනක වාඩි වෙලා ඇහිමුත් වර්ණ රූපේනු සමුගන්න කියන ඇත්ත එක වහගන්න කියන. එතකොට අපිට මේ පැත්තෙන් ස්පර්ශ සහ වේදනා පිළිබඳ අපිට සම්බන්ධයක් නැහැ. ඒක නිසා අපිට ඒ ආයතනේ වහලා දාන්න පුළුවන්. ඒ මොකද අපිට ඇස්පිලම් වහන්න සහන පුළුවන් නිසා. නමුත් කන ලෝකෙ මේ තාකල් එකම සතෙක්වත් හොයාගන්නේ කන වහන්න පුළුවන් සතෙක්. මොකද උග දෙනෙක් තමන්ගේ ආරසාව පිළිබඳව සංවේදන ලබන්නේ නිින්දදී පවා කනින්. ඒ නිසා අපිට එකයි තියෙන්නේ නිස්සද්ද තැනකට රිංගන එක විතරයි ක්‍රම. කන වහන්න බෑ. ඒ නිසා අපි ඒකට ආර්ය නිස්සද්දතාවය ඉල්ලනවා. අනී අපිට කරදර කරන්න එපයි කියලා අපිට ආමන්ත්‍රණය නොකරන තැනකට යනවා. හරි අමාරු. නමුත් ඒක නැතුව අපිට ස්පර්ශ අල්ලන්න බෑ. ඊට පස්සේ නාසයට ගඳ සුවඳ නැති සාමාන්‍ය වාතාවරණයකින් තැනකට යන්න කියනවා. කටෙන් කතා කරන්නේත් නැතුව රස විඳින්නෙත් නැතුව ඒ නැත්තම් ආහාරයක් මොකක් කර රසක් නැතුව පట్టල වෙලා වාඩි වෙන්නේ කියලා. වාඩි වෙලා කය සම්බන්ධ ක්‍රියාකාරකම් තියෙනවනේ හිතලා කරන දේවල්. සචේතනික කාය කර්ම කියලා. එහෙම නැත්නම් කාය සංස්කාර කියලාත් ඒකට කියනවා. අන්නේ කාය සංස්කාර සියල්ලම නැතර කරන්න. ඒ කියන්නේ හොඳට පట్టල වෙලා ඊට පස්සේ හිතලා අතපය දඟලන්නේ නැතුව බබෙක් පුති කරගත්තා වගේ ඉබ්බ කට්ට ඉබ්බ කට්ට ඇතුළට අඳු ටික ගත්තා වගේ පట్టල කරගන්න කියනවා. පట్టල කරලා ඉවරලා ඇඟ ඇතුළට හිත දාලා බලන්න ඉන්නේ කියනවා. කොහෙද ස්පර්ශ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අර යම් වෙලාවක යෝගාවචරයක් තනක වාඩි වෙලා හොඳට කය සමබර කරගෙන ලිහිච්ඡ ස්වරූපයෙන් මේ මම දැන් මෙතන ඉන්නවා කියලා මේ සතිය පිළිබඳ පළවෙනිම නිර්වචනය දීපු වෙලාවක ඒ යෝගාවචරයට අඩු ගානේ මම මේ වෙලාවේ මෙතන දැන් මැරිලා නැහැ මට දැන් නිින්ද ගිහිල්ලා නැහැ මම දැන් ක්ලාන්ත වෙලා නැහැ කියලා මේ වර්තමාන චිත්තක්ෂණයට අවදි වුණොත් ක්ෂණ සම්පත්තිය උපදයා ගත්තොත් මම දැන් මෙතන කියලා මහ විශාල වෙනසක් සිද්ධ වෙනවා අපේ වේදනා ලෝකේ අපි මෙතෙක්කල් වේදනා සඳහා බාහිරේ සරුංගල් අරපු જાතියක්. අපි කාගෑරි රූපයක් බල බලා තමයි රස විඳින්නේ. අනුන්ගේ සද්දහලා තමයි රස විඳින්නේ. ගඳ රස පහස මොනවා හරි එකක් ගැටලා ගත්තේ. දැන් මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණය අන්තරාවර්ති. ඇතුළට නැමිච්ච එකක්. එද මේකට විපස්සනා කියලා කියන විශේෂ දැක්මක් මෙතන තියෙන නිසා ඉංග්‍රීසියෙන් කියන්නේ ඉන්සයිට් කියලා ඇතුළට බලනවා. මේක පවා භවනා ගමනේ ඉතාමත්ම වැදගත් තිරණාත්මක පියවරක්. ඇතුළට හිත දාගන්න එක. මම දැන් මෙතන ඉන්නවා. ඒ නිසා සර්වඥාන්සේ කියලා දෙන නම්බුනාමේ තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. වර්තමාන මොහොතේ එළඹ සිටීම. අප්‍රමාදී සතිය. ඉතින් ඔක්කොගෙම අපි මේ නම්බු කරන්න හදන්නේ මේ தත්ත්වයේ උපයන්නේ නැතුව අපිට ස්පර්ශය ගැන අවබෝධ කරගන්න බෑ, වේදනා ගැන අවබෝධ කරගන්න බෑ. ඊට පස්සේ මේකට සම්පූර්ණ අවදියෙන් අපිට සාමාන්‍ය ලස්සන රූපයක් දැක්කට පස්සේ ඒකට අවදි වෙන හැටි උගන්නන්න ඕනේ නැහැ. ඒක කෙලෙසොලිම කරලා දෙනවා. හොඳ කංකලු නාදයක් ආවම සියලු වැඩ නතර කරලා ඒක ආහඬ යනවා කියන එක කෙලෙස් වලින් කළා. දැන් මෙතන ඉව නෙවෙයි ඉතින් වෙන්නේ. දැන් මෙතන මේ මම දැන් මෙතන ඉන්නවා කියන අන්තිම උදාසීන වේදනාවක් දාසින ස්පර්ශයක්. අන්න ඒකට ධක්විත රජ කෙනෙකුගේ ඔටුන්නේ තියෙන මිනිකොඬල වාගේ ජීවිතේ කරපු ලොකුම පිංගම කියලා අවධානය යොමු කෙරුවොත් අපි කියනවා ඒකට ක්ෂණ සම්පත්තිය පුදුමා මම දැන් මෙතන කියන කවබෝධ කරා ඒකට එළඹුණා සතිය පිහිටියා ප්‍රමාද උණයි කිය. ඉතින් මේ මෙතන ගියාට පස්සේ මෙතන කතාව දියුණු කරනවාට පස්සේ නොකිය බැරි එකක් තමයි එක චිත්තක්ෂණයක් හිත වර්තමාන මොහොතට එළඹුණාට ඒකේ බුද්ධියක් රසයක් ලබන්න බෑ. ඒ චිත්තක්ෂණේ බුද්ධියක් රසයක් ලබන්න නම් ඒ චිත්තක්ෂණේ දෙක තුනක් හතරක් එක දිගට යන්න ඕනේ. ගියේ නැත්නම් මේ මොකද උනේ කියලා කලකම්බැල්ලේ තේරෙන්නේ නැහැ. ඒ නිසා චිත්තක්ෂණයේ උපයන එකෙන් මට මෙතෙන්ට යන්න පුළුවන් කියන එකෙන් මේ නිවන් ලබන්න පුළුවන් දෙයක් පෙරපින් කරලා තියනවද කියන සම්පත්තිය තියනවද ත්‍රි හේතුකද එහෙම නැත්නම් දසපාරමිතා පිටලා තියනවාද කියන එකට පොඩි පරීක්ෂණයක් සිද්ධ වෙනවා. නමුත් යෝගාචරය දැනගන්නේ මම දැන් මෙතන මේ ඉන්නේ. ඉන්න එක වෙනම එකක් ඒක දැනගන්න සාමාන්‍ය විග්‍රහයක පවා කියන චිත්තක්ෂණ හතරක්වත් යන්න ඕනේ කියලා. මම මෙතෙන්ට යන්න එකක් කියා කියලා දැනගන්න. ඒක දැනගන්නත් ඒක පිළිබඳ ප්‍රසාද හැඟීමක් තියෙනවා. ඒ සඳහා ලෑස්තියක් තියෙන්න ඕනේ. මම මේ ඔක්කොම නෑදෑයෝ අතහැරලා දාලා වස්තු අතහැරලා දාලා කැලෑ රිංගගෙන අට දීලයක් සමාදන් වෙලා දින දෙකක් කාලා ඉලනලද පැදුරක බුදියාගෙන ඉන්න වෙන මොකටවත් නෙවෙයි. මේ ඇහෙන් රූපයෙන් පොඩක් අයින් වෙලා, කනෙන් සාදවලින් පොඩක් අයින් වෙලා, නාසයෙන් ගඳෙන් පොඩක් අයින් වෙලා, දිවෙන් රසයෙන් පොඩක් අයින් වෙලා, කයෙනුත් සචේතනික ක්‍රියා සියල්ලගෙම අයින් වෙලා මෙතන සිද්ධ වෙන වැඩේ මොකද්ද කියලා බලන්ඩයි. අන්න ඒකට එළඹෙනවා කියන්නේ මේ වෙලාවේ හැටියට බලනකොට නිවනම තමයි. නිවන තව ඇතුළට යන ගමනක්. නමුත් ඒක තමයි මේ මකර තොරණ වගේ ප්‍රවිෂ්ටි. ඉතින් මේක උපයා ගන්නවා කියන එක කාට හරි කරන්න බැරි නම් මං කියනවා පිස්සෙක් කියලා. අභෞවිය පුද්ගලයෙක් කියලා. අහේතුක පුද්ගලයෙක් කියලා. පාරමිතා පිළිච්ච නැති මනුස්සයෙක් කියලා. කාලකන්ණියෙක් කියලා. කල්යාණ මිත්‍රෙක් නොවන කෙනෙක් කියලා කියන්නේ. එතන එහෙම කියලා සාතිකයක් දෙන්න පුළුවන් මේ මනුස්සයා නිවන් දකින්න පුළුවන් ද බැරිද කියලා. ඒ මොකද එහෙම ඇත්තෝ ඉන්නවා ඇස් දෙක වහන්න හරි බයයි. ඇස් දෙක වහනකොටම සහලවනවා. නිස්සද්ද වෙනකොටම බයයි. සද්දයක් ඇහෙන්න ඕනේ Tamanට අරසාව එන්නේ. දැන් කවුරු රතින් හරි අල්ලගෙන ඉන්න ඕනේ. ඒ තරම්ම හීනමාන සහිත අදිමාන සහිත පුද්ගලෝ ජීවත් වෙනවා. ඒ ඇත්තන් ඉතින් මෙතෙන් ගන්න බෑ. මම මේ ඒ ඇත්තන්ට නිග්‍රහ කරන්න කියනවා නෙවෙයි. අපිට ලැබිලා තියෙන ක්ෂණ සම්පatti වටිනාකම කියන්නේ මම හදන්නේ. අපි තන්තරේ ආනන්දවත් කරු වෙලා අන්දේ වෙලා බීව වෙලා ඉඳ ඇති. ඒක නෙවෙයි. මේ හම්බෙලා තියෙන ඥාන සම්පත්‍ය කියන්නේ මනුස්සාත්ම භාවය කියලා කියන්නේ මෙහෙම දෙයකට අපි හිත දැම්මට පස්සේ මේ තියලු වාතාවරණ ලබාගෙන ඒක හගේ ආඩම්බරේ කරලා ඒක බුද්ධිය විඳින්න රස විඳින්න චිත්තක්ෂණ කීපයක් චිත්ත වීතියක් මේක දිගේ යනකොට කවදා හරි Tamanට තේරෙන්න පටන් අරගත්තොත් දැන් මම මේ පරියංකය සුවයි. සැහැල්ලුයි සමබරයි ලිහිච්ඡ ස්වරූපෙන් ඉන්නවා මට මෙතන ඉන්න පුළුවන් ඉතින් මේ මම දැන් මෙතන මේ ඉන්නවා කියන මේ චිත්තක්ෂණය අර කියන විදිහට සාදර වෙලා අර කියන විදිහට ඒකට ලෑස්තිලා ගියොත් ඕනම කෙනෙකුට ඕනම කෙනෙකුට කියන්නේ සාමාන්‍ය සුත්තමේ ඥානෙ තියෙන ඕනම කෙනෙකුට දැනගත හැකි ඒ චිත්තක්ෂණේ රාගෙ නැහැ ඒ චිත්තක්ෂණේ ද්වේෂයක් නැහැ ඒ චිත්තක්ෂණයේ අන්දවන්තකමකුත් නැහැ. මම මේ මම දැන් මෙතන ඉන්නවා කියන දැනුම තියෙන නිසා රාග, ద్వේෂ, මෝහණින් විනිර්මුක්ත වෙච්ච පිරිසිදු චිත්තක්ෂණයක් ලැබෙනවා. නමුත් ඒ චිත්තක්ෂණේ බුද්ධිය විඳින්න නම් මේ මේකට කියනවා නිර්මලතාවය කියලා. එහෙම නැත්නම් කියනවා නික්ලේශීතාවය කියලා. අන්නේ නික්ලේශීතාවය චිත්තක්ෂණ කීපයක් යනවා. යහනකොට ඒක අගය කරන්න පුළුවන් කමක් වෙනවනම්. අනේ මගේ ජීවිතේ කවදාකවත් නැතුව මහා දුක් හඳක් කර යට වෙලා වේදනා සාගරයක ගත කරපු කෙලෙස් අසුචි වලක ගත කරපු මගේ හිත දැන් ඕන චිත්තක්ෂණයක් කෙලෙස් නැති නිර්මල තත්ත්වයකට වේදනා සාගරයෙන් පොඩ්ඩක් ස්පාසුවක් ලැබුණා නිකන් වචනෙට කියනවා පසුකාලීන ආචාර්යවරු ඒ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනකොට අවීචිනර නරයේ තියෙන නරකයේ තියෙන ලෝධිය හැලිය නිවෙනවයි කියලා නිරිසත්තුන්ට පුංචි ස්පාසාවක් එනවලු. ඉගිලෙන සත්තුන්ට සුවසේ ආකාශය ඉගිලෙන්න පුළුවන් වෙනවා කියන්නේ. බයක් නැතුව. බිල් වලින් ඉන්න සත්තු බිල් වලින් එළියට එනවලු. බයක් එන්නේ නැහැ චිත්තක්ෂණ. ආන්න ඒ වගේ මේ බුදුන් කෙනෙක් ලෝකේ පහළ වෙනකොට ධර්මයේ පහළ වෙනකොට භූමිකම්පාවක් සහිතව ඇති වෙන පිරිසුදුකම වගේ කෙනෙකුට තේරෙනවා නම් මේ චිත්තක්ෂණයේ තියෙන වටිනාකම ඉතින් ඇවිල්ලා එළඹ වාසය කරනකොට ඒ පුද්ගලයා ස්පර්ශය සම්බන්ධයෙන් සුවිශේෂී එහෙම නැත්නම් අත්දැකීමේ පුදුමාකාර වෙනසකට යනවා. හරියට මේක මෙතන ඉන්න උග දෙනේ භාවනා කරපු නිසා මම හිතනවා මම වරදොල තේරුම් ගන්න එකක් නැහැ කියලා මම දැන් මෙතන කියලා ගත්තොත් මේ මම දැන් මෙතන ඉන්නවා කියලා තමන් අත්විඳින්නේ මොකද්ද මොකද්ද සාධිකේ මම දැන් සද්දයක් අහනවා නෙවෙයි කියන්නේ මම නේ රූපයක් බලනවා නෙවෙයි මම හිතනවා නෙවෙයි මම වේදනාවක් ඉදිරියව නෙවෙයි මගේ හිත මේ හොඳට සක්මන් කරලා ඉල පටලලා ඉනකොට මම දැන් මෙතන ඉන්නවා කියලා ඉතින් මේ අත්විඳින්නේ භවය තමයි. යටින් යන මොකද්දෝ ධාරාවක් පේන. මොකද්දෝ වේගයක්, මොකද්දෝ කම්පනයක්, මොකද්දෝ දෙයක් අහුවෙන්න පටන් අර ගන්නවා. නිකන් හරියට විදුලි ධාරාවක් වගේ, එහෙම නැත්නම් වාත ධාරාවක් යනවා වගේ. Tamanට මේක අහුණා නම් ඒක තමයි එකම සාතිකේ මගේ හිත මේලයි නන්නත්තර වෙලා නැහැ කියන්නේ. මගේ හිත රූපක නැහැ, සද්දක නැහැ, වේදනාවක නැහැ. මගේ හිත මම දැන් මෙතන හිටියා කියන්නේ ඒ දැනෙන දේ අහුවෙනවා නම් මං කියනවා ගොක් පෙර සංසාරේ භාවනා කරපු මිනිස්සෙක් හුඟක් මේ ජීවිතේ කල්ලාතෝ භාවනා කරපු කෙනෙක් හුඟක් මේ සංසාරේ බය දන්න කෙනෙක් හුඟක් සංසාරයෙන් බයෙන් ගැලවෙන්න කැමති කෙනෙක් නමුත් භාවනා කරලා අවුරුදු 7-8ක් ගියත් මේක මේක නෙවෙයි දකින්න ඕන දේ කියලා හිතන කෙනෙක් ඉන්න ඉඩ තියෙනවා මේ මේ පරිශදී දුතල වුණා ඒක දෝතේකුත් නෙවෙයි එහෙම නැත්නම් මේ චිත්තක්ෂණය දැක ගන්න භාවනා කරන්න ඕනේ නැහැ කියලා තේරුම් ගන්න කෙනෙකුත් ඉන්න ඉඩ තියෙනවා මේ පිළිසින්. ඇත්තට මේකට භාවනා කරන්න ඕනේ නැහැ. ඕන කරලා තියෙන්නේ කය හොඳට තැම්පත් කරලා. ඒ වර්තමාන මොහොතේ හිත දාපුවා මේ මම දැන් මෙතන ඉන්නවා කියන අත්දැකීම වර්ණ ගන්න උත්සාහ කරන මොනම තාලකින්වත් වර්ණ ගන්න බෑ. මොනම තාලකින්වත් කාටවත් කියන්න බෑ. ඒ තරම ගුඩයි, ඒ තරම গুপ্তයි. නමුත් ඒකේ ඉඳ ඉඳ ඉඳ ඉඳ පුදුමාකාර විදියට කය හිත සුවසීවාවකට වැටෙනවා. අන්න එහෙම ඉන්නකොට තමයි Tamanට අදාළ අරමුණ මතුවෙන්නේ එක්ක ආනාපානෙ මතුවේ එක්ක පිම්බි හැකිලෙ මතුවේ එක්ක වේදනාවක් මතුවේ මොන මල දානයක් මතුණත් ඒක තමයි කර්මත්තා. අපි මේ තරමටවත් යන්නේ නැතුව ආනාපාන හොයන්න හදනවා පිම්බි හැකිලෙ හොයන්න හදනවා ඉතින් කවදාහකවත් අපිට ඍජු සරල මාර්ගය හම්බ වෙන්නේ. මෙතන ගියාට පස්සේ මේ හැමදාම මේක දවස් කරන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. දස 10 දස 10 15 සැරයක් කරලා හරි ගමන්න මේකට එනවනම් වටිනවා. ආහනේ මේ ඉන්නකොට තියෙනවා මේ භවය පවත්තන්න මේ ප්‍රාණය පවත්තන්න ජීවිතේ නැත්තුවම බැරි අත්‍යන්ත සාධකය තමයි හුස්ම. ඒ නිසා මේකට ප්‍රාණයාමී කියලා තමයි මේ පාලි භාෂාවෙන් කියන්නේ. සරුවචනසදුවේ ආන පාන ආන අපාන මෙන්න මේ ආනපානේ අහුවෙනවා නම් හොඳටම තේරෙන්නේ දැන් ගොරෝසු අරමුණු නෙවෙයි කාම දනවන අරමුණේ උදාසීන අරමුණට ගිහිල්ලා ඔන්න හැප්පෙනවා. එතකොට මම දැන් මෙතන ඉන්නවා කියන එක වෙනුවට හුස්මත් එක්ක කටයුතු කරනකොට ඒ යෝගාවචරයට ඒ ආස්වාස් ප්‍රස්වාස් දෙක පින්කිතක් නිවන් දොරටුවක් සම්පූර්ණ මධ්‍යම ප්‍රතිපදාවක් වෙනවා ඒකට ඒ තරම ගරු කරන්න පටන් අරගත්තා. ඒ ලැබෙන ආසල් ප්‍රසආසී දිග වේවා, කොට වේවා, රස්නි වේවා, උණුසුම් වේවා ඒකට එහෙම කිසිම ඇඟිලි ගැහිමකින් නොකර. ඒ හුස්ම දිහා බලන ගියොත් ඒ යෝගාවචරයාගේ සතිය තීක්ෂණ වෙන්න තීක්ෂණ වෙන්න තමන්න තේරෙන පටන් අර ගන්නවා තීක්ෂණ සතියට ශබ්දකින් වේදනාවකින් හිතවිල්ලකින් වෙන් කළ ආසස් ප්‍රසවාසය අල්ලන්න පුළුවන්. දැන් තියෙන ආසස් ප්‍රසවාසය දැන් නැහැ. දැන් තියෙන ශබ්දයක, දැන් තියෙන වේදනාවක, දැන් තියෙන කොයි එකුණත් ස්පර්ශ තමයි. මෙතින් ඉත කලකොලොප්පං වෙන්නේ නැතුව ආ දැන් මම ඉන්නේ ආනාපාන හොඳයි. ආ දැන් මං ඉන්නේ ශබ්දයක. ආ ඉතින් මොනවා කරන්නේ? ඒත් ස්පර්ශයක් තමයි. මේ වේදනාවක්, මේ හිතවිල්ල කියලා. මේ හරියට තේරුම් බේරුම් කරගන්න පුළුවන් නම් නැසර ඒ යෝගාචර තමයි සමාධිය පහළ වෙනවා. හැබැයි සතිය පහළ වෙනවා. ප්‍රශ්න වෙලා තියෙන්නේ මෙතෙන්දි කලබල වෙනවා. ඉතින් කියනවා අනේ මට භාවනා කරනකොට හිතවිලි එනවා, ශබ්ද එනවා, වේදනා එනවා. මට ආනපානේ පවත් ගන්න බැරි වෙනවා කියලා අර යුඟෝ දිනු කරපු යෝගාවලියට යන්න බැරි තත්ත්වයක් මේ ලහ ගහනකොටම පටන් අර ගන්නවා. වෙන්නේ කවදාකවත් වෙන්නේ. ඉතින් මේකට කලකොලොප්පන් වෙන්නේ නැතුව මෙතෙක් කල් කොහොමඩක්වත් තානේ මම බලපු නැති කෙනාට අද්ද වේදනා එනවයි කියන එක ඒකෙම හිටපු කෙනාට දැන් අද්ද වේදනා හිතවිලි මැද ආනපනේ අල්ලන්න පුළුවන් නම් මම කියන එක ලොකු ජයග්‍රහණක නිසා අපි ශක්ති ප්‍රමාණයෙන් බලනවා ඊට පස්සේ ආස්වාදයක පස්සේ ප්‍රස්වාසය ප්‍රස්වාසයක පස්සේ ආස්වාසය ආස්වාදයක පස්සේ ප්‍රස්වාසයක් වශයෙන් හුස්ම රැලි කීයක් තප්පර කීයක් මේ පිරිසුදු පෙතේ මේ පිරිසුදු මාර්ගේ යන්න පුළුවන්. ඉතින් දවස් 3 4කට සැරයක් අපිට දෙක තිබුණ එක තුනක් වෙනවා නම් තුන තිබුණක හතරක් වෙනවා නම් ආයිත් ඒකෙන් සන්තෝෂ වෙලා ඒකට කරන්න තියෙන ඌලියම් කරලා උපස්ථාන කරලා අනුග්‍රහ කරලා හැකිතා අර සද්ද වේදනා හිතවිලි මැද ආස්වාද ප්‍රසවාසයේ තියෙන චිත්තක්ෂණ අහුලන්න පටන් ගන්නවා. මේ සඳහා දහසකුත් එකක් ක්‍රමසාවිදි තියෙනවා. ඒක පිළිබඳව එක්කිනොට එක්කිනොට පුද්ගලිකව කියලා දෙන්න ඕනේ. මම මේ පෙන්නලා දෙන්න හදන්නේ අපි මේ භාවනා කරනකොට මොකේද එල්ල වෙන්න ඕනේ. මොකටද යොමු වෙන්න ඕනේ. මානසික කාර්ය කොතැනද යන්න ඕනේ කියලා. ඉතින් ඒ සඳහා අපි කමඨාන් සුද්ධ කරනකොට ඇත්තට මේ ඒ උපක්‍රම පවා හදා බෙදා ගැනීම කරන ධර්ම සාකච්ඡා මතින් සර්වඥාන්සේ පවා ඒ කාලේ කරලා තියෙනවා. ඉතින් අන්නේ විදිහට කරගෙන යනකොට මේ හුස්මේ දිග කතාව කෙටි කරන්න ඕන නිසා කිව්වොත් දැන් මම සමහරත් අත්දකලා තියෙනවා මේ හුස්මේ හිත වැඩි වේලාවක් අනිකුත් දේවල් වලට හිත යනවා කියන පශ්චාත්තාවයෙන් තොරව එහෙම නැත්නම් හිත පිට යන්නෙම නැතෝ හුස්මේ පැවැත්වුවොත් මේ හුස්මේ තියෙන ස්පර්ශයේ මේ ආස්වාස ස්පර්ශයේ මේ ප්‍රස්වාස ස්පර්ශය කියලා ස්පර්ශ දෙක වෙන් කරලා අල්ලදැයි. ස්පර්ශ වෙන් කරනකොටම මේ දෙකේ වේදනා දෙකක් වෙනස් වෙනවා. විඳීම් දෙක වෙනස් වෙනවා. ආස්වාසයේ සීතල බව දැනෙන ප්‍රස්වාසයේ උණුසුම් බව දැනෙන. ආස්වාසයේ දිගට දැනෙන ප්‍රස්වාසයේ කෙටියට දැනෙන. ආස්වාසයේ හොඳට ප්‍රසිද්ධයි ප්‍රස්වාසයේ පේන්නේ. නැත්නම් ප්‍රස්වාසයේ හොඳට ප්‍රසිද්ධයි ආස්වාසයේ පේන්නේ. මේ ඔක්කොම අපි විඳින්න පටන් ගන්නවා. කවදාකවත් මෙතෙක් හුස්මත් එක්ක අවුරුදු ගණන් ගත කරලා තියෙනවා මේ විස්තර දන්නේ. දැන් ස්පර්ශය ලැබෙනවනම් මුණට මුණ දැම්මනම් යෝගාචරය දන්නවනම් භවනා මෙහෙවන්න ඕන කොහටද කියලා අන්න ඒ අනුව තමයින්ට විඳීම් සම්භාරයක් ලැබෙනවා මේ විඳීම් දිව්‍ය ලෝකෙන් ආපු දෙයක්වත් නෑදෑයෙක් ගෙනත් දීපු දෙයක්වත් ආශ්චර්යයක්වත් කූඩ ධර්මයක් නෙමෙයි මේක කල් තිබ්බ බැලුවේ නෑ දැන් බලනකොට ස්පර්ශ දෙක වෙන් වෙන්න වෙන් වෙන්න ඒ ස්පර්ශ අනුව අපි යම් යම් විඳීම් කරනවා කොච්චර දුරට වෙනවද කියනවා අපි සතෝ ආස සති සතෝ පස සති කියලා සරුවචනanse සතිපට්ඨාන සූත්‍රය පටන් ගන්නෙ සියෙන් යුත් ආශාස කරයි සියෙන් යුත් ප්‍රසවාස කරයි ඒක අපේ ලොකු සංජය පොඩි අර්ථකථනයක් දෙනවා සියෙන් යුත් ආශාස කරනවා කියලා කියන්නේ මේක ප්‍රසවාසය නෙවෙන බව දන්නවා සියෙන් යුත් ප්‍රසවාස කරනවා කියලා කියන්නේ මේක ආශාසය නෙවෙන බව දන්නවා මම දැන් ඔන්න පිරිසුදු වෙන්න පටන් ගත්තා කැඳෙන් ගල බේරෙන්න වගේ ඉතින් එතකොට ටික වේලාවක් යනකොට තේරෙනවා මුලින් මුලින් තිබුණු ආස්වාස දිගයි දැන් කෙටි වෙනවයි කියලා. දැන් ආස්වාද ප්‍රස්වාස දෙක නෙමෙයි ගලපන්නේ ආස්වාසෙන් ආස්වාසයට ගලපනවා. ප්‍රස්වාසෙන් ප්‍රස්වාසයට ගලපනවා. ආනේ විතර ගලපගෙන යනකොට මේ ආස්වාද ප්‍රස්වාස දෙකට ලං වෙන්න වෙන්න උත්සන්න වෙන්න වෙන්න සමීප වෙන්න වෙන්න මේ දෙක පුදුමාකාර කීකරු භාවයකට මේචල් භාවයකට එහෙම නැත්නම් නතු භාවයකටපත් වෙනවා. එහෙම විය යුතු නැහැ. වැඩි වෙන්නත් ඉඩ තියෙන නමුත් හුඟක් වෙලාවට වෙන්නේ ගුරුසුරු පටන් ගන්න ආනපානේ සියුම් වෙලා සියුම් වෙලා අතිසූක්ෂම තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේ මෙතෙන්ද එනකොට ආනාපානේ ගොරෝසු අවස්ථාව කියන්නේ ගොරෝසු ස්පර්ශේ ගොරෝසු වේදනාව. ආනාපාන සියුම් නැයි කියලා කියන්නේ සියුම් ස්පර්ශේ සියුම් වේදනාව. ආනාපාන ස්පර්ශේ අතිසූක්ෂම වෙනකොට විද්‍ය ගන්න බැරුව යනවා. මේ ආස්වාස ප්‍රසවාස වෙන් කරලා විඳ ගන්න බැරි වෙනවා. ස්පර්ශය ගෙවෙනත් එක්ක වේදනාව ගෙවිලා යනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ ආස්වාස වෙලාදී ආස්වාස මෙනෙහි කරනවා. ආස්වාසය කියලා මෙනෙහි කරන ප්‍රසවාස වෙලාදී ප්‍රසවාස මෙනෙහි කිරීමෙන් අපි මේ භවනා මනසිකාරය මෙනෙහි කිරීම කරගෙන ගිය යෝගාවචරයේ ගුණ නම් ආස්වාස ප්‍රසවාස සංසිඳනකොට ආස්වාස වෙලාදී ප්‍රසවාස කියලා මෙනෙහි වෙන්න ඉඩ තියෙනවා. ප්‍රසවාසලාදී ආශාස කියලා මෙනෙහි වෙන්නේ ඉතින් මොකද මේ දෙක වෙන් කර ගන්න බෑ. ඉතින් මෙතන හොඳටම පිරිසිදු වෙනවා. ස්පර්ශයක් තියෙනවා නම් විඳින්න පුළුවන් ස්පර්ශය නැති වෙනකොට විඳීම් නැතු වෙනවා. ආහන්න එතෙන්ට ගිහිල්ලා දැන් මෙතන පේනවා තමන්ගේ සංසාරේ පස්පච්චා වේදනා කියන තැන අන්තිමට දැන් දුර්වල කරලා තියෙනවා. ස්පර්ශය ගෙවම් කරලා කරලා කරලා කොච්චර ගෙවම් කරලා කියලා තියෙනවා නම් හුස්ම ගන්න බෑ හොඳටම දන්නවා. මැරිලා නෑනේ. නමුත් කොච්චර සූක්ෂම බැලුවත් අහුවෙන්නේ නැහැ. ස්පර්ශෝ ස්පර්ශ නොකරත් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒකට ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ. අන්න ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ නැති වෙලාවට මොනම තාලකින්වත් දැනීමක් නැහැ. මේ ආස්වාසි කියලා මේ ප්‍රසවාසය කියලා මේ දේ මේ විදියට යෝග වෙනවනම් ඒ යෝගාවචරය බුදුම කරමින් මෙතෙක් කියලා කරදර කරපු සද්දත් කීකරු වෙනවා මේ ඉච්ඡා ලෙන ගතියක් පේන්න පටන් ගන්නවා. මෙතෙක් කියලා බාධා කරපු හිතවිලිත් නින්දකට ලැහැස්තිලා වගේ ඇකිලෙන ගතියක් පේනවා. කයේ තිබුණු වේදනත් එහෙම නැත්නම් වෙන වෙන තැන් වලින් ආපු වේදනත් කීකරු වෙන ගතිය කරලා තියෙනවා. ඒක සමත ලක්ෂණයක්. අන්න ඉතින් ආවට පස්සේ යෝගාවචරයට බෙන්නේ Taman නිකන් Tamanගේ කයින් පැත්තකට වෙලා. අර මරපැයි අද්දකින් කතා කරන මිනිස්සු කියන්නේ උඩට වෙලා බලන් හිටියයි කියලා මේ දොස්තරලා එකතු වෙලා ඔපරේෂන් එක යනවා. එහෙනම් දැන් දොස්තර කතා කරලා කියන මියා කමලයි කිය. නමුත් උඩ ඉන්න යකා බලන්නේ. ඒ වගේ තමන්න පුළුවන් පැත්තකටලා තමන් දිහා බලන්න මොනම දෙකින් අතර වේදනාවේ සම්බන්ධ වෙන්න බෑ. ඉතින් එතකොට මේ යෝගාවචරයා මේ බුද්ධ විදින తত্ত্বය අර පටිච්චසමුපාදේ පැත්තෙන් බැලුවොත් ස්පර්ශය පුළුවන් තරම් දුර්වල කරලා අඩපණ කරලා වේදනාවන් පුළුවන් තරම් දුර්වල කරලා අඩපණ කරලා. නමුත් මේ අපේ හිත හොඳට භාවිත මනසක් නැත්තම් අපේ හිත ලැස්තිලා ගියේ නැත්තම් මේ වේදනා නැතිවීම සහ සංඥා නැතිවීම නිසා හුස්ම ගැනීම අපහසුතාවයටපත් වෙච්ච කෙනෙක් වගේ වමනයක් යන්න කිට්ටු වෙච්ච කෙනෙක් වගේ අපස්මාර රෝගයක් හැදිච්ච කෙනෙක් වගේ කයයි හිතයි දඟලන්න පටන් අර ගන්නවා මරණ වේදනාවටපත් වෙනවා අපි යන්නේ නම් ඇත්තට මේ පුරුකේ දුර්ලභකම බලලා එතනින් කඩන්න. නමුත් යටින් ක්‍රියාත්මක වෙන එක දුර්ලභ වීම තමන්ගේ භාවනාව කැඩිලා සතිය කැඩලා සමාධිය කැඩලයි කියලා ඉස්පාසු නැති අවස්ථාවකටපත් වෙනවා. ඒ නිසා යෝගාචර විජහට අද්ද කරලා කලබල වෙලා මේ මොකද වුනේ කියලා කලකොලොප්පම් කෙරුවේ නැත්තම් ඒ වගේ ආශ්‍රද ප්‍රසාර සංසිද්ධි මාත් දකින්න යෝගාවචරණ බොහෝම ඉක්මනට හිත විපස්සනාට දාගන්න පුළුවන්. නමුත් හුඟතෙනෙක් ඒක වෙන්න දෙන්නේ අර ඇති වෙන බය අර ආරමුණු දෙකම ආශ්‍රද ප්‍රසාර දෙක සමබර වෙනකොට ඇති වෙන ඒකාකාරීකම නීරසකම සමහරට නිදි කරන ගතියක් ඇති කරනවා. බයක් අසරණ ගතියක් ඇති කරනවා. ඒ නිසා මේ වෙනස ඇති වෙච්ච ඇත්තෝ මේ ස්වභාවය ගොඩක් ඇති. නමුත් ඒකට අකුල් හෙලපු ඇත්තෝ වැඩි හරියකට අහු වෙනවා. ඒකට නිසිනින්ද යන්න දෙන්නේ අකුල් හෙලනවා. අද්දක අරිනවා, සැක කරනවා, ශ්‍රද්ධාව කඩා ගන්නවා, හිත නින්දට වට ගන්නවා. නැත්නම් හයියෙන් ආයතනයක් ස්පර්ශය ඇති කරන හුස්ම ගන්න පටන් අර ගන්නවා. මේන්න මේ ක්‍රියා නිසා කොච්චර කමටහන් සුද්ධ කරත් අර ඇතුලෙන් තමන්ගේ අර ජීවිතාතාව තියෙන නිසා කාය ආශාව තියෙන නිසා යෝගාවචරය විසින්ම මේකට අකුල් හෙලන ගතියක් තියෙනවා. හැබැයි ඒක කෙලෙසයක්වත් තරද්දක්වත් දඬුවම් කළ යුත්තක් නෙවෙයි මේ තමයි අපේ හිත මායාව තමන්ගේ රහස් අහුවෙනකොට අපහසුටපත් වෙන හැටි. එනිසා යෝගාවචරය භාවනා කරන ඉදප්පච්චේතාවය අනුව ස්පර්ශය තියෙන තාකල් වේදනාව තියෙන ස්පර්ශ නැති වෙනකොට වේදනාව නැති වෙනවා කියන දේ තහවුරු කරගන්න නම් ඒකම විශ්ලේෂ කරලා බලන්න එයාට ඉතින් ලොකු ධෛර්යයක් එනවා. බුදුහාමුදුරු දේශනා කර භාවනා ක්‍රමේ හරි මඩත් හොඳට අහුවෙච්ච ආනාපානිය දැක දැක දැන දැන මං ගෙවම් කරා ගෙවම් කරුවට පස්සේ මේ නුහුරු තැනකට යන්න වගේ දැනෙනවා මම මෙතනදී පුදුමාකාර මේ භාවනා මධ්‍යස්ථානට එනකොට තිබුණු සද්ධාව නෙවෙයි ඊට වඩා බලවත් ප්‍රබල කෝකප්පන සද්ධාහකින් මම මේකට මුණ දෙන්නවා ඒ වගේම පටන් ගන්නකොට තියෙන ආරම්භ වීර්ය නෙවෙයි පග්ගයිත විරිය කියලා මේ ගත්ත බර ධූරය බා දූර බාහිර දූර කටයුත්ත අතන යාර ගෙනියන්න ඕන කියලා වීරිය ලොක් කරගන්න. එහෙනම් මේක කියලා කැඩි කැඩි ගිය සතිය අඛණ්ඩ සතියක් පාටපත් කරලා අරමුණ පේනකොට නිමිත්තේ පවත්තපු සතිය මට බැරිද අනිමිත්තේ පවත්තන්න. අරමුණක් දීදි පවත්තපු සතිය මට අනාරම්මනව පවත්තන්න බැරිද? හිත මේ තරම් කලබල කරද්දී සති ධාරාව දී යටින් ගින්දර ගෙනියන්න කෙනෙක් වගේ මට සතිය කඩා ගන්න තු යන්න පුළුවන්. ඒ වගේ මේ අරමුණක පැවිදිච්ච නිමිත්ත සතිය සමාධිය නිමිත්ත සමාධිය අනිමිත්ත සමාධියක් බවට අනාරම්මන සමාධියක් බවට මේ හැරෙන්න හදන්නේ අනේ මේකට බාධා කරන තුමට යන්න පුළුවන්ද මේ වෙනස දැකගන්න වෙන විදිහට කියන මේ සම්මුති සත්‍යයේ ඉඳලා පරමාර්ථ සත්‍යයට යනකොට ඇති වෙන මේ වෙනස දැනගන්න තරම් මට ප්‍රඥාවක් තියනවාද කියලා අන්නේ විදිහට සෙල්ලක්කාර විදිහට බැලුවොත් මේ නිමිත්ත ගෙවම් කරාට හිත සලා ගන්න තු යන්න පුළුවන්. නැත්තම් ඒ යෝගාවචකන ආයත් ස්පර්ශයක් ඇති කරගන්න එක තමයි. එක්ක හැත් එක ඇරලා නැත්තම් ආයෙන් හුස්ම අරගෙන නැත්තම් ස්පර්ශ නැහැ කියලා හිත නින්දට වැටෙනවා. ආනේ දේවල් වුණොත් භාවනාවේ දුර්ලකම් වෙනවා. ඒ නිසා ඒකට අසප්පුරුසයි කියනවා. මෙන්න මේක දැනගෙන ඉස්සරහට ගියොත් මේ ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා කියන පුරුක පවා අන්තිමට දුර්වල කරගෙන ඒ දුර්වල අවස්ථාවේදී තමන්ගේ දුර්වලකමක් විදිහට ඒක සලකන්නේ නැතුව භාවනා ක්‍රමේ දක්ෂකමක් විදිහට මේක හැම පර්යංකයකදීම නැවත නැවතත් අත්දකින්න පුළුවන් වෙනවනම් ඒ යෝගාවචරයට අර තියෙන පැංගිරි ගති, බය වෙන ගති, කෝල ගති, කෝඩු ගති එන්නේ එන්නේ නඩු වෙලා බොහොම සාමකාමීව ඒ අරමුණ තියෙන තැනල නොතැන නැති තැනට එවිච්ච තැනට යආ ගන්න පුළුවන් වෙනවා. ඒක විශාලම භාවනා ජීවිත විතාල වෙනසක් හැබැයි වෙනසක් අන්න ඒක ඒ විදියට අරමුණු නැති වුණත් වින්දනයක් නැති වුණත් ස්පර්ශයක් නැති වුණත් ඊට කලකොලොප්පම් කරගන්න නැතුව ගොක් වෙලා ඉන්න පටන් අරගත්තොත් මේ යෝගාවචරය ඉන්න කාලේ පුරාවට කිසිම කර්මයක් රැස් කරන්නේ කිසිම අරමුණක් රස විඳින්නේ නැහැ කිසිම චේතනාවක් පහළ කරන්නේ නැහැ මොනම දෙයක්වත් නැතුව නිකන් මේ සාමාන්‍ය වචනෙන් කියනවා නම් ඉල්ල ගත්ත ආශයන්තරාව ඕටෝ පයිලට්ින් දැම්මා වගේ එහෙම යන්නයි. යන්න යන්න යන්න යන්න තේරෙන්න පටන් ගන්නවා මේ මම යන ඇති උනාට මේ වැඩේ යනවා. මම මේක සැලසුම් නොකරුවාට සැලසුම් නැත්තම් වඩා හොඳට යනවා. සැලසුම් කිරුවොත් තමයි මේ හැල හැපිලි තියෙන්නේ කියලා තමයි තේරෙන්න පටන් අරගන්න මේ භාවය කියන එක එහෙම නැත්නම් මේ උපාදාන කියනවා තණ්හා කියනවා වේදනා කියනවා ස්පර්ශ කියනවා මා විශ්ින් කරන දේවලුත් නෙවෙයි වෙන කෙනෙක් කරන දේකුත් නෙවෙයි මා විශ්ින් වෙන කෙනෙක් කියන දේකොල්ලෙම කරන දේකුත් නෙවෙයි අහේතුක කරන දේකුත් නෙවෙයි මේකට යුත් පටහැරලා දකින්න නම් ඇති වෙනකොට නිශ්‍යාකාරයෙන් දකින්න එක පුළුවන් තරම් සංසිඳවන්න සංසිඳවලා ඒ ඇති වෙන බය ඉක්මවලා සැක ඉක්මවලා පුදුමාකාර ඒ වෙලාවට මේ විකෘති දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා එහා පැත්තට ගියොත් තේරෙන්න පටන් අර ගන්නවා අපේ හැම හැකියාවකම කරන්නේ මේ වගේ තැන්වල අලුත් චේතන ඇති කරන අලුත් අදිෂ්ඨාන ඇති කරන ඇත් දෙක අරලා බය වෙලා කලකොලොප්පන් වෙන එක මේකට තමයි අවිද්‍යාව කියන්නේ මේකට තමයි කෙලෙස් කියන්නේ මේකට තමයි මාර බලවේග කියන්නේ ඉතින් මම භාවනාදි කරන්නේ මාර පාක්ෂික වෙනවද ධර්ම පාක්ෂික වෙනවද නැත්නම් මේ කෙලෙස් ජීවන පැත්තට උදව් කරන කෙලෙස් වඩන පැත්තද කියලා බැලුවොත් සංසාරේ කවදාකවත් අපි ඒ නිවන් ලබන පැත්තට ඡන්ද දීලා ඒ පැත්තට කටයුතු කරපු අවස්ථාවක් තිබිලා නැහැ තිබුණා නම් ඒක පැහැදිලි වෙනසක් ඇති කරනවා හැබැයි වෙනසක් ඇති කරනවා ඉතින් යෝගාවචර ඊට පස්සේ අනිත් දවසේ භාවනාවට යන්නේ අර මුලින් කරපු දැනුමුතුකම් වලින් මෙතෙන් හොඳට ස්පර්ශය ගිවං කරලා වේදනාවත් ගිවං කරලා මේ తত্ত্বය Tamange හැබෑනි වහන බවට පත් වෙනවා බෞලීගත කරන්න පටන් අරගත්තොත් එයාට තේරෙයි මේ පර්යංකයකදී සියලු රූප ශබ්ද ගන්ධ අයින් කළ ස්පර්ශ දිගේ මේක කෙරුවට එදිනෙදා ජීවිතය අපි කොහොමද මේ කරන්නේ? සක්මනේදී මේක කොහොමද කරන්නේ? නමුත් මේ එක ස්පර්ශය කියන කායට අඹරන ස්පර්ශයේ ආස්වාද ප්‍රසවාස ගැටීම කියන එක දිගේ දවසක යෝගාවචරයට ඒ පරිපූර්ණ භාවයේ වශී භාවය ඇති වුණොත් ඒ යෝගාවචරයට තේරෙන පටන් අරගන්නේ මේ න්යාමයේමයි මේ සමීකරණයමයි මේ ක්‍රමයේමයි ඇහි කනේ දිවේ නාසයේ සිද්ධ වෙන්නේ කියලා. අන්න එදාට මේ ඇති වෙච්ච විස්රාමයේ මේ විවේකයේ මේ හුදකලා ගතිය සක්මන් කරනකොට ගන්න කොච්චර වෙලා යනවද? ඉබේම සක්මන වෙන මට්ටමට ගිහිල්ලා ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් සක්මන වෙන්න ඇරලා කරන්න අයින් වෙනවනම් අර වගේම තේරෙන පටන් අර ගන්නවා. ඒකේ තියෙන ස්පර්ශ සහ වේදනා එnde end end නොවැදගත් දෙයක් බවට නොගිනි හැකි තරමට ඉබේම සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි එදිනෙදා කරලා නිචිපතා කරන වැඩ තමන් වශයෙන් තනිකරම නිචිපතා කරන වැඩවලටත් මේක දැම්මොත් තමයි තේමන එක යන්ත්‍රය යනවා. වැඩේ යනවා. ඒකට මම ඇඟිලි ගහන්න ඕනේ නැහැ. හැබැයි මට වෙන්නට වැඩිය අවදියෙන් බලන්න ඉන්න පුළුවන්. එසකොටත් හුදකලාවක් එනවා. එසකොටත් විවේක වෙනවා. එසකොටත් විස්රාම වෙනවා. පරියන්කේක නෙවෙයි. ඇද්දක වහගන්නේ නැහැ. වැඩක් කරනවා. ආන මේ විදිහට මේ ලැබිච්ච දේ හට දිගට දිගට දිගට දිගට ඉතිරි පැතිරි වැඩෙන මට්ටමට වැඩ කෙරුවොත් යාට අපි කියනවා මේ යෝගාවචරයයි කියලා කියනවා. එහෙම නැත්නම් අර භාවනා ලැබිච්ච දේ ඉදින්දා ජීවිතය දක්වාම පතුරවන්න හොඳ ක්‍රමසාවිදි දන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒකට ගොඩක් කල් යනවා. නමුත් අපි මේ භාවනා මධ්‍යස්ථානයකදී මේවාගේ වැඩමුළු රීපෙල්ලා දෙන්න දෙන මේක හැකියාවක් තියෙනවා. උඹට පුළුවන්ද හැකි සංඥාව ඇති කරලා දෙන එකයි. ඒක දෙන්නේ ප්‍රශස්ත තත්ත්වයට තියෙන. භාවනා මධ්‍යස්ථානයක භාවනා ශාලාවක් ඇති. නමුත් ඊට පස්සේ ඒක ලක්මනකදී ජීඳා වැඩවලදී පුරුදු කරන්න ඒක නඩ ගෙදර ගියාට පස්සෙත් උත්සාහයක් ගන්න පුළුවන්. අතනදී මෙහෙම කරන්න පුළුවන් නම් අර මේ ඒකෙම ශේෂ්ත්‍ර පාඨමාලාවක් වගේ එදින්දා වැඩවලට යන්න පුළුවන් කියලා. ආන්නේ විදිහට කටයුතු කරන්න පටන් අරගත්තොත් අපිට තේරෙයි මුළු සංසාරේ පුරාවට අපි කිරුවේ වේදනාව වඩන එක. ඉතින් මුළු මානවයම අද ඉදිලා ඉන්නේ සැප හොයන්න. සැප හොයනවා කියලා කියන්නේ ඒකාන්ත වේදනාව වැඩිවීමක්. ඒ සඳහා යාට සැප ස්පර්ශ චක්කු සම්පතජ සෝත සම්පජ්ජස ගහන සම්පජ්ජස ජීවා සම්පස්සජ කාය සම්පස්සජ ස්පර්ශෝ බහුල බහුල වශයෙන් ඕන වෙනවා. ඒ නිසා අපේ ගෙදරකට ගියාම ඇස් වලට පේන තියෙන රූප වලින් පුරෝල තියෙනවා. ඒගොම කන් වලට අහන්න තියෙන සද්ද වලින් පුරෝල තියෙනවා. නාසයට ගඳ සුවඳ වඳින්න තියෙන දේවල් රට රාජ්‍ය වලින් ගෙනල්ලා පුරවගෙන ඉන්නවා. දිවට රස බලන්න දවසට තුන් සැරයක් ඇවිල්ලනවා. සිංහල කෑම බැරි නම් ඕස්ට්‍රේලියානු කෑම තියෙනවා. නැත්නම් චීන කෑම තියෙනවා. නැත්නම් ජපන් කෑම තියෙනවා. নানা ප්‍රවිධියට මේ කනපු. දිවත් පිනවන. ඊට පස්සේ දුක දුකපෝගී යාන වාහන කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලු අල්ලපු ගෙදර මොනවද තියෙන්නේ ඔක්කොම ගේන. ඊටලියලු කරන අනේ කොහොමද මේ ස්පර්ශ ගෙවම් කරන්නේ කියලා. කොහොමද වේදනාව ගෙවම් කරන්නේ කියලා. හරියට නිකන් අසුචි වලකට වැහැලා මේක මේ ගඳ යන්න මේ රෙක්සෝනා ගෑවොත් හොඳ ලක්ස් ගෑවොත් හොඳ කියලා මේ අසුචි වලකේ. අනේ එදාට තේරෙන්න පටන් ගන්නවා මේ තකතිරුකම කියන එක. එහෙම නැත්නම් මෝඩකම කියන එක. එහෙම නැත්නම් අවිද්‍යාව කියන එක. මේ වැඩේට හැකි සංඥාව මතු කළ දුන්නාට පස්සේ කළ හැක්කක් බවට මතු කළ දුන්නාට පස්සේ තවත් කෙලමෝලෙන් ඉඳ බලන් ඉන්න ඕනේ නැහැ. ඕක නැති වෙන්න කටයුතු කරපන් කියන්නේ. ඒක තමයි දැනගන්න ඕනේ. ඒකටත් අර බලවත් විදියට අර හැකි සංඥාව එන්න ඕනේ. ඉතින් ඒ හැකි සංඥාව පුද්ගලිකව මං හිතුවේ ඉතාමත්ම දුර්ලභයි ඉතාමත්ම අමාරුයි කියලා. නමුත් මේ විදිහට ධර්ම දූත ගමන් යනකොට පිරිස එක එකතු වෙලා සාකච්ඡා කරන මට තේනවා මේ පිරිස ඉන 150ක් විතර වගේ දැනටමත් ලැබලා. ගොඩෙනකොට ඒක බහුවේ දෙයක් නෙවෙයි. ලැබලා තියෙනවා ඒ ලැබලා තියෙද්දි අර කක්ක කොටම අත ගන්නවා. ඉතින් ඒකට මොකද්ද කරන්න කියන එක නම් මට තාම උත්තරයක්වත් පිළිමක් හම්බුනේ නෑ. ඒ මොකද මගේ ජීවිතය බැලුවත් මමත් ටිකක් අත ගන්නවා. ඒ නිසා ඒගොල්ලෝ කරන්නේ මේකයි කියලා මට හිතා ගන්න පුළුවන්. නමුත් අපි එකතු වෙලා කරන්න තියෙන්නේ මේ හැකි සංඥාව ඇති කරාට පස්සේ හොඳට විවේකීව සලකා බලන්න ඕන අපි මේ ස්පර්ශයන් අඩු කරන්නද කටයුතු කරන්නේ. මේ වේදනාවන් අඩු කරන්නද කටයුතු කරන්නේ නැත්නම් හැකි හැම වෙලාවක ස්පර්ශයන් සහ වේදනාන් වැඩි කරන්නද කටයුතු කරන්න කියලා. ඉතින් යම් කිසි කෙනෙක් මේ තමන්ගේ ඇහැකන දිවනාසේ කය කියන මේ දේවල් සඳහා ස්පර්ශ වැඩි කරන්න වේදනාව වැඩි කරන්න ගන්න ප්‍රයත්නට අපි කියනවා භව තණ්හාව. කාම තණ්හාව. ඉන්ද්‍රිය බද්ධව ලබන සුඛ වේදනා සඳහා දුක ගෙවන් කිරීම සඳහා ධාර්මිකෝ අධාර්මිකෝ සාධාරණෝ අසාධාරණෝ අපි දුවන ගමනට අපි කියනවා කාම තණ්හාව. ඒ ලබන කාම තණ්හාව දැන් මේ චිත්තක්ෂණේ මේක ඉඳුර කරා ලැබුවට ඒක ලබන ගමම්ම අපි තුන මේක හිතත් ගන්න නැත්තම් ගෙදර ගියාට පස්සේ ගන්න නැත්තම් අම්මට තාත්තට දෙන්න නැත්තම් කියලා මේ ලබන ඒ කාම තණ්හාව තනවා වඩාගෙන කාලයේ ටිකේ දේශේ ටිකේ අනිකුත් අය ටිකේ ඉතුරුවා පතුරුවා කල්පනා කරන ප්‍රපංච කරන එකට කියනවා භව තණ්හාව තමන් ඉන්ද්‍රිය ගෝචරව ලබන කාම තණ්හාව හැම තැනදීම හැම කෙනාටම හැම වෙලාවෙම ලබා ගන්න විදිහේ හිතේ ප්‍රපංච කිරීමක් යනවා. ඒක බලක් ගන්න බැරි දෙයක්. අපිට රසමස උලක් කන්න හම්බෙච්චාම අපි කැමැති කවුරුත් එක්ක බෙදාගෙන කනවා. අන්න ඒ වගේ ඒ කාම තණ්හාවෙම අනිවාර්යයෙන්ම නිකන් ගාහන්ටාරයකට ගහනකොට ඇහෙන සද්දයක් ගාහන්ටාරේ නැගෙන කිංකිණි නාදයක් ගාහන්ටාරයක ලකුණක්. එම බෝල් සද්දයක් කරනවා. ඒකට ගාන්ටාර කියන්නේ නැහැ. අපිත් හොඳ ගාන්ටාරයක් තියෙනවා. අපිට ඒ ඉන්ද්‍රිය බද්ධව ඒ කාම තණ්හාව එනකොටම ප්‍රියත් දඬ දෙන්න, හිතත් මේක ලබන්න, යන යන තැන් ලබන්න භව තණ්හාව පටන් ගන්නවා. අර ඒ වෙලාවේදී ලැබෙනක බුද්ධ විඳිනවා වගේ නෙවෙයි. ඔය සියල්ලන්ටම හැමතැනදීම හැම වෙලාවෙදීම ලබන්න ගියාම ජීවිතය කවදාකවත් නැති කංකටොළු වෙන්න පටන් ගන්නවා. මේ කරන්න බැරි දෙයක් නේ. නිකන් මේ ලේන වලිගේ මොහොත හිඳින්න හදනවා වගේ. ඉතින් මේ කරන්න ගියාම හැම තැනම ගැටුම්. හැම තැනම මානසික ආතති. හැම තැනම මේ අසහන. මෙන්න මේ අසහන නිසා දිව කාලා මැරෙන්න හිතෙනවා. ඔළුව කාගෙන මැරෙන්න හිතෙනවා නැත්නම් ඉස්සරහට බාධා කරන එක මරන්න හිතෙනවා. ඕකට කියනවා විභව තණ්හාව කියලා. අර කාම තණ්හාවෙන් භව තණ්හාවෙමයි විභව තණ්හාව වෙන්නේ. තමන්ට බැරි තරම් විශාල වගකීමක් ඔළුවේ තියාගෙන ඒකට කල්පනා කරනකොට කරනකොට තමන්ගේ ඉදරම් පේනවා වගේ නෙවෙයි ඔක්කොම ප්‍රපංච කරන්න ගියාම. ඒසර පුදුමාකාර ඝර්ෂණයක් ඇති වෙනවා. පුදුමාකාර මානසික ආතතියක් ඇති වෙනවා. පුදුමාකාර අසහනයක් ඇති වෙනවා. ඉතින් ඒකට මේ මනුස්සයාගේ කල්පනාව ඔය ඇමරිකාවට දැන් වෙලා තියෙන දේ තමයි. කරන හරියක් කරන්නේ ජඩ කල්පනාවල් තමයි මානවය නැති කරන්නම තමයි කල්පනා කරන්නේ. මොකද ඒගොල්ලන්ගේ බලය දහුරු කරගන්න. කරන්න බැරි දෙයක් නේ. ආර්ථිකයක් නැති තැනක ඒක කරන්න බෑ. ඒ වගේ තමයි මේ භව තණ්හා වැඩි වෙන්න වැඩි වෙන්න පුස්ස ලෝකෙට පරකාසේ අඳුරේ වැඩි කරන්න කරන්න කරන විභව තණ්හා වැඩි. ඉතින් ඒක නිසා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා පිළිබඳව ප්‍රශ්නයක් අහලා තිබුණා. මේක යම් ප්‍රමාණයක විග්‍රහ කරගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නේ වහනවා කාම භව, රූප භව, අරූප භව කියලා. ඒකයි මේකේ ඉච්චරම තද සම්බන්ධයක් නැහැ. කාම භවය කියලා කියන්නේ මේ හිත සන්තුම් කරන සතියෙන් සමාධියකින් ලබන විවේකයේ කැළම දන්නේ නැති මරි පද්ධති දායලා මැරෙනකම්ම ඉදුරම් පිනවන භවයට කියනවා කාම භවය කියලා. ත්‍රිසන් වෙන්නේ එතන. මනුස්සෙන්ට හැකියාවක් තියෙනවා ධර්මානුකූලව බණ භාවනා කළොත් ඒ ධ්‍යාන සුඛය ලබනද නැත්නම් ඊරාමිෂ සුඛය ලබනද ඒකෝට දන්නවා කාම තණ්හා කාම භවයට වැඩිය ආත්මසිම වෙනස් ධ්‍යාන සුඛයක් තියෙනවා විවේකයෙන් හටගත් එකක් ප්‍රීති සුඛේසයි ditta ධම්ම සුඛයක් නිරාමිෂ සුඛයක් ඒකට කවදාකවත් රණ්ඩුවක් නැහැ කාම තණ්හාවට කාම භවයට පුදුමාකාර රණ්ඩු ඒක මේ ලබන හැම කාම ආසාව ලබන හැම කෙනෙකුටම තව කෙනෙකුගේ ඊර්ෂ්‍යාවට ලක් වෙනවා නමුත් රූප භවයට ගියොත් රූප ධානයකට නිතරම ජයක් තියෙන්නේ නමුත් කවුරුත් යන්නේ නැහැ ඔක්කොම උදේ ඉඳලා හැන්ද වෙනකන් රණ්ඩු කරන ජීවිතේ පුරාම රණ්ඩු කරන මේ කාම ලෝකේ. ඉතින් මේ වගේ පිරිසක් අපි එකතු වෙලා කරන්න හදන්නේ මේ කාම ලෝකෙන් පොඩ්ඩක් සමු අරගෙන බලනවා මේ රූප ලෝකේ රූප ධානයක තියෙන සැප. විවිකෙන් හටගත්ත ප්‍රීති සුඛේ තියෙන සැප ඔක්කොම නොලැබෙන්නේ ඉඳ තියෙනවා. නමුත් ඒකට යෙදෙලා ගත කරන්නේ. අන්නේ රූප ධානයේ ඉන්නකොට ඒ රූප ධානවල තියෙන ගොරෝසුකම දැනගෙන ගෙවම් කරගෙන අරූප ධානවලට ගියාට පස්සේ ලැබෙන භවයට කියනවා අරූප භවය කියලා. ඒ රූප ධ්‍යාන ලැබු කෙනෙක් බ්‍රහ්ම ලෝකේ උපදිනවා. අරූප ලෝක බැලුවොත් අරූප බ්‍රහ්ම ලෝකේ උපදිනවා කියලා ඔය කාම භව රූප භව අරූප භව විස්තර කරනවා. නෑ කාම කාම ලෝක භව ලෝක අරූප භව ලෝක කියලා විස්තර කරනවා. ඒක කාම භව කාම භව විභව කියන එකට වැඩිය ඉච්චරම සමානකමක් නෑ. සංකල්ප දෙකක්. නමුත් කෙසේ නමුත් මේ ඔක්කොම මේ වේදනා පත්‍ය තණ්හා කියන පුරුකේ විතරක් නෙවෙයි විස්තර කරන්න පුළුවන් මේක සම්බන්ධයෙන් විස්තර කරනකොට ওই ටික තමයි අපිට මතක් කරන්න පුළුවන් නමුත් මම හිතනවා මේ වේදනාව නිසා තණ්හා හට ගැනීම එදිනදා ජීවිතයේ අපේ ওই භාවනා පරියන්කකදී ඉඳගෙන කරන එකට වැඩිය එදිනදා ජීවිතයේ අපි පටලැවෙන ආකාරයත් එදිනදා ජීවිතයේ අපි එක නිරවුල් කරන ආකාරයත් පිළිබඳව තව ටිකක් විස්තර කතා කරන එක හොඳයි කියලා කාර්යබහුල ජීවිත ගත කර නැත්තඳ නමුත් අද දවසේ කාලෙක ඉඳලා ගත වෙච්ච නිසා මම මෙතනින් ධර්ම දේශනා නැවත කරනවා. හෙට බලාපොරොත්තු වෙනවා මේ විදිහට මූලික අසුබිම දැනුම ඇති කරගත්ත කෙනෙක් එහෙම නැත්නම් පරියන්කයකදී සතිය සමාධිය ඇති කරගත්ත කෙනෙක් කොහොමද මේ දැනුම නැවත නැවතත් ප්‍රපංචකරණය හරහා දුක් වෙන්න ගත කරන්නේ කොහොමද නැවත නැවත ප්‍රපංච කිරීම යන්නේ නැතුව ගැළවීමට කටයුතු කරන්නේ කොහොමද කියන කාරණා අපි හිත සාකච්ඡා කරන්න ඉතුරු කරලා අද මෙතනකින් ධර්ම දේශනාව නැවත කරන්න බලාපොරොත්තු වෙනවා මේ මෙතුවක් කරන ලද මේ තොරතුරු කාරණා ප්‍රායෝගික සහ පොතේ දැනුම අනුව සියලු දිනාටම තම තමන් මේ කරගෙන යන වැඩ දහිතෙන් ශක්තියුක්තව කරගෙන යන්නට උනන්දුවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් සියලු දිනාටම සැනසීම උදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා